වෙන්නේ. ඉතින් අපි මේ දර්ශනය, මේ පටිච්චසමුපාද ගන්වීම කලින් කරගන්න ආයතන නැත්නම් උපවත් කරගන්න අනිකුත් ਸਰවඥ දේශිත සූත්‍ර සාධක වශයෙන් ගෙන අරගනිමින් හැකිතාක් දුරට භාවනා කරන පිළිසක කෙනෙකුට අවශ්‍ය වෙන උපදෙස් සම්පූර්ණ වෙන පරිදි ඒ වගේම ධෛර්යයක් ඇති වෙන පරිදි දේශනාවලියක් විචිත බලාපොරොත්තු වෙන්නේ පවත්තන්න අද මේ දේශනාවලියේ දෙවෙනි ධර්ම දේශනාවයි ඒ සඳහා ඉස්සරහින් තියාගත්තේ සර්වචනාංශයේ ශ්‍රීමුක පාඨය කතමෝච බිකවේ පටිච්චසමුප්පාදෝ මානිනී මේ උද්දේශ වශයෙන් මාත්‍රකාවාසයෙන් දේශනා කරපු මේ පටිච්චසමුප්පාදේ නම් කිමයි ප්‍රශ්නයක් නගලා ඒකේ ද්වාදස ආකාරයේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේ සංස්කාර නිසා විඥානය හටගන්නේ කියලා ඒ පදපිලිවලින් විස්තර කෙරේ. සිංහල අර්ථය වශයෙන් ගන්න තියෙන්නේ පටිච්චසමුප්පාදේ කියන වචනේ තනි වචනයක් නම් නිසා හට ගැනීම කියන එකයි. මේ නිසහට ගැනීම කියන එක ඇත්තටම ඔය හේම් පිටික දෙඥානසි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දෙයක්. අවිද්‍යාව නිසා සංස්කාර හට. සංස්කාර නිසා විඥානය හට ගන්න ආදී වශයෙන් පරිසම්වාදේ කියන්නේ නිසා හට ගැනීම. ඉතින් නිසා හට ගැනීම අවස්ථා 12කට වෙන්නකොට ඒක සම්මත වශයෙන් අපි කටපාඩම් කරගෙන අවිද්‍යාව පත්‍ය සංඛාර කියලා විස්තර කරනවා. මේක සර්වඥන් වහන්සේ විස්තර කරන මේ අනාත්මවාදය කුළු ගැනීම සඳහා අත්‍යන්ත අවශ්‍ය කරන යැනීමක් වෙනවා. මොකද අනිත්‍ය වලලා කියන දෙවියන් වහන්සේ නිසා නම් කරයන් නිසා මැවීම හටගත්තයි කිය. ඒ නිසා මූල හේතුව පෙන්වන්නේ නොපෙනෙන මෙලොවට අයිති නැති ගූඪ ධර්මයක්. ප්‍රඥා පදාර්ථයේ වශයෙන් හෝ සර්බලදාහි සර්වව්‍යාපී දෙවි කෙනෙක් හෝ ඊශ්වර නිර්මාණවාදී හෝ දෙයක් ගැන කතා කරනවා. ඒට ඒක නිසා ඒ ඒ මූල හේතුව නිසා ලෝකේ නිර්මාණය වුණා, රූප නිර්මාණය වුණා, නාම නිර්මාණය වුණා, මනුෂ්‍ය නිර්මාණය වුණා. නිසා නිසා හට ගැනීම එකම පියවරයි ඒකේ තියෙන්නේ. නිර්මාපකය සහ නිර්මාණය. සර්වඥාන්සේ වෙනුවට චක්‍රාකාර ගමනක් විස්තර කරනවා. නමුත් අර බෞද්ධයා අර දේව නිර්මාණයට උපහාස කරලා ඇඟිලි දික් කරලා කියනවා එතකොට දෙවියන් වහන්සේ නිසා මේ ලෝකේ නිර්මාණ නම් දෙවියන් වහන්සේ කවුරු නිසාද පහළ වුණේ ඒ කියන්නේ මූල හේතුවට හේතුව ඒ වගේම සර්වඥාන්සේ ඉදිරිපත් කරන අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා කියනකොට අවිද්‍යාව කොමක් නිසා හටගත්තද කියලා ප්‍රශ්නකුත් ඒ අන්‍යගමිකයන් විසින් බුද්ධ ධර්ම වටිනාකම. එතකොට කියන්න වෙනවා ආසව නිසයි අවිද්‍යාව හටගන්නේ. ආසව සමුදය, අවිද්‍යා සමුදය, ආසව නිරෝධා, අවිද්‍යා නිරෝධෝ කිය. නමුත් ඒක අර ප්‍රශ්න දෙපිළිතුරක් වශයෙන් ඉදිරිපත් කරාට සම්මුති වශයෙන් පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට මේ අවිද්‍යාව තමයි මුල කියන්නේ. ධන් ධර්මයේ වශයෙන් ඒකට මූල ධර්මයේ වශයෙන් පෙන්වන්නේ ඉති ඉමස්මින් අස්මින් සති ඉදං ඉමස්මින් සති ඉදං හෝති ඉමසුප්පාදා ඉදං උපජ්ජති මේ නිසා මේ වන්නේ මේට හට ගැනීම මේ හටගන්නේ කියන එකටයි අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන. නමුත් මේ ප්‍රශ්නේ කියන මූල හේතු වෙන අවිද්‍යාවට හේතුවත් අහන්න තර්කානුව යනකොට ඒකට උත්තරේ තියෙන්නේ ආශව නිසායි අවිද්‍යාවට ගන්නේ අවිද්‍යාව නිසා ආශවට ගන්න. එතකොට අහනවා ආසවට ගන්න. ආසවට ගන්නේ කොහොමද? එතකොට කියනවා ආසවට ගන්න අවිද්‍යාව නිසා අවිද්‍යාව අවිද්‍යාවට ගන්න ආසව නිසා. එතන තියෙන පරිත්‍ය සමුප්පන්න භාවය, ප්‍රතිඋත්පන්න භාවය ආසව අන්නේ අවිද්‍යාව ධර්ම අතර. කෙසේ නමුත් ඒ වගේ අර බුද්ධහම ගැන ප්‍රශ්න නොකර නැත්තෝ සද්ධාහන් පිළිගන්නේ නැත්තෝ මේක අවිද්‍යාවෙන් පටන් ගන්නවා කියන තමයි සඳහන් කරලා තියෙන්නේ අවිද්‍යාව නිසා සංස්කාර සිද්ධ වෙනවා. ඒක නැත්නම් අපි යමක් සකස් කරනවා නම් අපි යමක් ගෙත්තම් පන්නම් කරනවා නම් අපි යමක් ආරාධීමක් කරනවා නම් චේතනාවක් පාල කරනවා නම් සෑම දෙයක්ම අපි නොදැනුවත්කම නිසා තමයි කරන්නේ. නිසා අපි මේ සංසාරේ යම් තාක් චේතනාපූර්වක යමක් කරලා තියෙනවා නම් ඒ සේරටම හේතු අවිද්‍යාව. ඒ ප්‍රකාශය කරන්න මට පසුබ සකස් වෙන්නේ මේ සංස්කාර කියලා කියන්නේ චේතනා හා සමාන පදයක් බව සූත්‍ර පිටකේ සඳහන් වෙන්න නිසා. අபி සංඛාර අபி සංචේතනා කියන පද දෙක සමානව සඳහන් වෙන නිසා සංස්කාර කියලා කියන්නේ විශාල පදයක්. නමුත් ඒකේ තියෙන සාරය, සාරමණ්ඩය දක්වනු වෙන්නේ චේතනාව නිසා. ඒ නිසා යම්ම චේතනාවක් හිතේ පහළ වෙනවා නම් ඒ සෑම චේතනාවකටම හේතුව ආසන්න කාරණාව අවිද්‍යාව. ඒක නිසා මේක ප්‍රගමණය නව නිර්මාණ එහෙම නැත්නම් පෙර ගමන ආදි වශයෙන් පදවලට ඒ හද අපි බලන මේ ඉදිරිය බලනවා කියන එකට ප්‍රධාන ජවයේ වෙන්නේ චේතනාවම තමයි. එතකොට මේ ආර්ථික විද්‍යාඥයන්, දේශපාලනඥයන් සහ සමාජ විද්‍යාඥයන් පෙන්වන මේ ප්‍රගතිය, මේ ප්‍රගමණය ඉදිරි ගමන හැම වෙලාවකම සිට වෙන්නේ චේතනාවක් මුල් කරගෙන. ඒ චේතනාව මුල් වුණාට අවිද්‍යාවක් වශයෙන් දැනගන්න ඕ අවිද්‍යාව පදනම් කරගත්ත මේ චේතනාවෙන් පහළ වෙන්නා වූ මේ නව නිර්මාණ නව තාක්ෂණ යටතල පහසුකම් කාලයකට පස්සේ මනුස්සයාට අහිමි කරනවායි කියලා පිළිගන්නට ඒ දේශපාලනඥයට කොන්දපණ නැහැ. ඒ ආර්ථික විද්‍යාඥයට කොන්දපණකුත් නැහැ. ඒ සමාජ විද්‍යාඥයන්ට පොන්දපණකුත් නැහැ. සාමාන්‍ය පෘථග්ජනයක් පිළිගන්න කැමති නැහැ. පෘථග්ජනයා හිතනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා හොඳ නැහැ. ඒක ආගම පැත්තෙන් බලනකොට කුසලාභි සංකාර, පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනන්ජාභි සංකාර කියලා මේ සංස්කාරත් කොටස් තුනකට කඩලා පෙන්නනවා. එතකොට ආගම අපි මේ කියන බුද්ධ ආගම පුඤ්ඤාභි සංකාර කියලා කියන්නේ පින් කරන චේතන. මේ පින් චේතන. අකුඤ්ඤාවි සංකාරකය කියන්නේ පව් චේතනා. අකුසල චේතනා. ආනිඤ්ඤාවි සංකාරකය කියන්නේ පිපවෝට වැටෙන චේතනා. ඒ නිසා අපි ආගම අපිට පෙන්වන්න හදනවා සමහර චේතනා හොඳයි. සමහර චේතනා නරකයි කියලා. නමුත් පරිච්ඡමුපාදයට යනකොට ඉතින් පොඩි විරාම ලකුණක් දාලා කියන්න වෙනවා. සීල විසුද්ධියට ගිහිලා, චිත්ත විසුද්ධියට ගිහිලා, කාංකා විතරනේ, ධිට්ඨි විසුද්ධියට ගිහිලා කාංකා විතරණ විසුද්ධියේදී ඇතිවෙන මේ පෙරදක්ම එවිට මේ ඇතිවෙන නිරවුල් භාවයේ තමයි සංස්කාරණං කුඤ්ඤාපි සංකාරුණත් අපුඤ්ඤාපි සංකාරුණත් ආනන්ජාපි සංකාරුණත් කොයි එකක් සංසාරේ වල මේක ටිකක් තේරුම් ගන්න අමාරු තේරුම් ගන්න අකමැති වෙන ධර්මතාවයක් බව හැබැයි නමුත් අපි මේ පැයක් හෝ පැයකමාරක් කරන බලාපොරොත්තු වෙන්නේ සෑම සංස්කාරයක්ම අවිද්‍යාව නිසා හට ගන්නා බව අදුගානේ මූලධර්ම මට්ටමේ. එහෙම නැත්නම් චින්තාමේ මට්ටමේ දේරුම් අරගෙන දැනගෙන අපිට මේක භාවනා දික්කල හැකිද? දැන් භාවනා ඔප්පු කරගන්න පුළුවන්ද? අත්දැක ගන්න පුළුවන්ද කියන එක අපේ ප්‍රයත්නේ අපේ ප්‍රතිපදාවේ. ඒ නිසා සංස්කාර කියන පදයක් අවිජ්ජා කියන පදයක් අපිට පොතේ දැනුමින් ටිකක් අතුත බහගෙන පොඩ්ඩක් විස්තර කරගන්න වෙනවා මේ සංස්කාර කියන පදය බොහෝමත් විවිධ අර්ථ බෙහෙත දෙන විවිධ අර්ථ ඡායාවල් දෙන පසුබිමට සාපේක්ෂව විවිධ විදිහට යෙද වෙන පදයක් ඒ නිසා අඩු ගානේ සංස්කාර කියන පදේ පෙන්වන්න සමාන ඒ පදයේ මුණත් තුනක් හතරක් පහක් ඉගෙන ගන්න වෙනවා. ඒකෙන් මම හිතන්නේ සම්පූර්ණ මූල ධර්ම දැනුමක් එනවයි කියලා. නමුත් ඒතකොට පේනවා මේක මෙයා එක එක තැන් වල එක එක විදිහට රඟපානවා කියලා. ඒ කියන්නේ අපේ ජීවිතයේ තියෙන සංකෘතා අනුව. ඒක තත්ත තමයි අපි දකපු පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනිඤ්ඤාපි සංඛාර කියලා පෙන්වන දේ. තව තැනක පෙන්නනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියනකොට පංචස්කන්ධයේ තණ්හා උපාදාන ඇති කිරීමේදී ප්‍රධාන වෙන්නා වූ ඒ කඳු පහේ එක කන්දක් තමයි සංස්කාර ස්කන්ධය. ඒ සංස්කාර ස්කන්ධය කිව්වහම අපේ පුද්ගලයෙක් වශයෙන් Taman ගත්තොත් Tamanගේ රුචි අරුචිකම් ටික. Tamanගේ ඇබ්බැහි ටික. Tamanගේ මමයේ කියා ගන්න පෞෂත්ව ලක්ෂණ ටික තමයි මෙතන සංස්කාර වෙන්නේ. ඉතින් අපි මේ උදේ ඉඳලා ඇඳ වෙනකම් මේ සටන දියක් කරලා තියෙන්නේ. එබැවින් තමයි යුද්ධ ප්‍රකාශ කරන්නේ, රණ්ඩු කරන්නේ, වාද කරන්නේ, කලහ විවාද කරන්නේ, තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ මේ මගේ රුචි අර්ථකම් ටික රැක ගන්නයි. මගේ පෞරුෂත්වය රැක ගන්නයි. මගේ ගෙනාපු ඇබ්බැහි ටික සාධාරණීකරණය කරන්න. නමුත් සාධාරණ ඒ ඔක්කොම අපි සාධාරණීකරණය කෙරුවත් නැත්නම් අපි කොහොම හරි කරලා අපේ රජු රුචි අර්ථකම් ටික ජයගත්තා. අපේ පෞරුෂත්වයේ තමයි මගේ පෞරුෂත්වය තමයි හොඳ මේ කියලා අපි ලෝකයට ගහපා දුන්නා. එහෙම නැත්නම් මං ගෙනාවු අබ්බැහි ටික තමයි හොඳයි කියලා කිව්වත් මේ පෞරුෂත්වයේ මේ ෘචිකත්වයේ මේ අබ්බැහිය මගේ හිතසුව පිණිස වෙනවද නැද්ද කියන එක සම්පූර්ණම විරුද්ධ මාතෘකාවක්. මගේ ෘචි අර්ථකම් සාධාරණීකරණු මාට ඒවා ජයගත්තට ඒ වගේ කියලා පැමිණුණු අඩමුදුම්පත් උනාට ඒක මගේ සුභ සිද්ධිය සඳහා වෙයිද? එහෙම නැත්නම් මගේ මේ පෞරුෂත්වය කියලා මම හඳුනාගෙන ඉන්න එක මගේ සුභ සිද්ධිය සඳහාද වෙන්නේ? එහෙම නැත්නම් මගේ ඇබ්බැහි වගේක් තියෙනවා මේ වෙනකොට ඒ ටික සුභ සිද්ධියට වෙන්නේ කියලා දැනගත්තොත් බුදුමාකාර බංකොලොත් භාවයකට වැටෙනවා හිත. උඟ දෙනකොට මේක සිද්ධ වෙන්නේ මරණ මොහොතේදී. මරණ මොහොතේදී පේන්න පටන් අර ගන්නවා අපේ රුචි අරුචිකම්වත් පෞරුෂත්වයවත් හැබ්බැයිවත් එක තඹ දොයිතෝක උදව්වක් කරන්නේ මරණ චිත්තක්ෂණ. හැබැයි ඉන්නකම් මැරණකම් ඕක තමයි මැරීගෙන කරන්නේ ඕක තමයි. ඔය මරණ මොහොතේ කිසිම හවුහරණක් දෙන්නේ. ඒ නිසා සර්වඥන් වහන්සේ සියල්ලම මරණ බව දැනගෙන ජීවිතයට වඩා මරණේ නිත්‍ය බව දැනගෙන මේ සංස්කාර පිළිබඳව අභියෝගාත්මකව විවේචනාත්මකව බලන්නේ. මගේ රුචි අරුචිකම් ටික ඇත්තටම මගේ සුභසිද්ධිය පිණිස හිටියේ. මෙලෝ පරලෝ දෙකට. දැන් මගේ පෞරුෂත්වය මම දැන් මේ ගොඩනගාන්නේ අනේක මගේ සුභසිද්ධිය මගේ ආත්මන් කම්පාව එහෙම නැත්නම් අත්දිට්ඨිය අත්දිට්ඨියට තෙතිය අත කුසලය කරන්නේ. මගේ මේ අපැහිටි කාර්යයයි කියලා බැලුවොත් මේක සඳහා අනේ පාගෙන කියාගෙන දිනා ගන්න සටන් කරුවට මේ ක්‍රියාත්මක වෙන්නේ කාගේ න්‍යායපත්‍යද කියලා බැලුවොත් කිට්ටුවේම තියෙන අවිද්‍යාව තමයි. දැන් ඔපිනියන් ගන්න අවිද්‍යාවෙන් තමයි. ඒ නිසා සර්වඥාන්සේ පෙත්ත කපල සඳහන් කරලා තියෙනවා සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. මේ යමක් මගේ රුචිකම් කියලා ගත්තනම් මගේ පෞෂත්ව කියලා ගත්තනම් මගේ අපැහි කියලා ගත්තනම් මේක සංස්කාර කියන පදේ ගැලපෙනවනේ. මේ සියල්ලම දුක පිණිසයි පීඩා. මේ සියල්ලම අනිත්‍යතාවය පිණිසයි පීඩා. ඉතින් මේ සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා කිව්වහම අර කාමභෝගී ඉන්න කම්ම කුල මතයෙන් ධර්ම මතයෙන් ආෝග්‍ය මතයෙන් උගත් මතයෙන් ඉන්න කෙනෙකුට මේක නිකන් ඉඳගෙන තමන් ඉන්න කාපට් එකෙන් ඇද්දා වගේ මහ විශාල දෙදරුමක් කියන විශේෂයෙන්ම නිත්‍ය සංඥාවෙන් ඉන්න කෙනාට හරියමයි ඒක නිසා ਸਰවඥාන්සේ ලෝකේ පහළ වෙලා අපේ සංඛාර අනිච්ච අපේ සංඛාර දුක්ඛ කියලා කියන මේ මම ප්‍රතාපවත් මේ සත්‍ය ඇහෙනකොට දීර්ඝායුෂක දෙවිවරුන්ගේ හීන ඩාඩිලා ඒ උන්ට හිතා ගන්න බැරි වෙනවලු බුදුහාමුදුර වචන දෙකක් කතා කරන්නේත් නැහැ හැබැයි අපි හිතන්නේ කී අපි නම් එහෙම අපිට මේ දුකක් වෙන්නේ නැති වෙයි කියලා හිතා මේ අනිච්චත්වය සංස්කාර වල තියෙන අනිත්‍යත්වයේ පෙන්නකොට විශේෂයෙන්ම මේ ලෝකේ තද බල විදිහට කූඩ අරන් ගහගෙන ඉන්න නොමැරෙන්නේ ජීවත් වෙන නැත්නම් මහ විශාල ඒක දුමංගල ලක්ෂණයක් කාලකන්ණි වචනයක් වඩපත් වෙනවා. ඒක ਸਰවචනාංශයේ පෙන්නනවා කැලේ ඉන්න සිංහරාජෙක් ගල්ලෙන් වෙලා බුදියන් ඉඳලා ඌ දවස් ගාණක් පුතියන බඩගිනිනවා. ඉතින් ඒ ටයිල ගල්ලෙන් ඉස්සරහට ඇවිල්ලා උන්ට තාතවයි දිගහැරලා ඉදි කඩලා ඈනුන් ඇරලා තුන් සාරයක් සිංහනාද නදනවා. ඊට පස්සේ ඩඩේමට යනවලු ඉතර අහුවෙන මොකා වුණා බං. ආයේකේ මේ කිසියම් වග විභාගයක් නැහැ. ඒ නිසා ඌ බඩගින්න ඇවිල්ලා සිංහ ගල් වෙන මුලට ඇවිල්ලා මුල ඉස්සරට ඇවිල්ලා වේදිකාව ඉඳගෙන අතපය හිදි කරලා තුන් සැරයක් ඒ සිංහනාද නඩනකොට යාමන කුරුල්ලෝ අහසට පයින්. පොළවේ ඉන්න බිල් වල රිංගන සත්තු ඔක්කොම බිල් වලට රිංගනවා. වතුරේ ඉන්න සත්තු වතුර කිඹුලටම කඳු කැඹුරටම බහිනවා. ගොඩබිම දෙකේම ඉන්න සත්තු වතුරට බහිනවා. රජුරුවන්ගේ ඇත්ගාලේ ඉන්න මංගල හත්ති රාජයාට පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා ඒ වෙලාවේ කාපු දේවල් පොළොබොක්ක එළියට යනවා. දැන් ඉතින් ආවොත් සිංහාටත් බේරුමක් නැති බව දන්න නිසා. ඒ තරම්ම අර සිංහනාදයේදී අනෙක් සියලුම සත්තු දන්නවලු සිංහය වළක්වන්න පුළුවන් කෙනෙක් නෑ ආවොත් පැනොක් කරනවා. අන්න ඒ වගේ ඉරු සර්වඥාන්ති ලෝකේ පහළ වෙලා අබ්බේ සංඛාර අනිච්ච, අබ්බේ සංඛාර දුක්ඛ කියලා මේක තේරුනොත් ඔක්කොම සාලව. සියල්ල සාලව. ඉතින් සර්වඥාන්ති දවසක් ඒ වගේ පිළිසකට බණ කියනකොට ඉස්සරහන් වාඩි වෙලා වැඩිහිටි බමුණෙක් බණ අහලා තිනවා. ඉතින් ඒ බමුණා මේක අහගෙන යනකොට හොඳටම තේරෙනවලු මේ සංස්කාරයක් චේතනාවක් කැමැත්තක් මේ හැම නව නිර්මාණයක්ම මතුවෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි ඒක දුකටමයි පිටින්නේ අනිත්‍යටමයි පිටින්නේ කියවට මේ මනසට ඇතිවෙච්ච ඉච්ඡා බංගත්වය නැත්නම් මේ ධර්මයේ තේරෙනකොට නිකන් ඇතිවෙච්ච පාළු ගතිය ඇතිවෙච්ච මේ මේකේ තියෙන පුස් ගතිය කොම්බේ කොච්චරද කියනවනම් ගෙදර දුවන ගිහිල්ලා තමන්ගේ ලොකු පුතා බදාගෙන ඇඬුවලු අයියෝ පුතේ මේ ලෝකේ සියල්ලම සියලු සංස්කාරය අනිත්‍යයි කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා කියලා පුතාගේ කරේ ඉලි ඇඬුවලු මොකද එයා හිතන්නේ මේ පුතා තමයි මත්තර પરම්පරාව ගෙනියන්නේ පුතා තමයි ලොකුම වස්තුව ඒකත් හැකයි ඒ තරමටම මේ සංස්කාර කියන පදේ හරියට අතුයිති විහිදි වැඩිච්ච පදයක් ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව නිසා මේ සංස්කාර ඇති වෙන්නේ කියලා දැනගන්නකොට මේ පංචස්කන්ධයේ මමයේ කියා ගන්න මගේ රුචිය මගේ මන අපේ මගේ පෞරුෂත්වය මගේ හැබැයි ටික කහාගේ න්‍යාය පත්‍රයක වැඩ කරන්න කියන එක විපස්සනාදී අභියෝග කරන්න වෙනවා හැබැයි ඒ විපස්සනාවේදී අභියෝග වෙන්නේ අර මූලික වශයෙන්ම කියන සීල විසුද්ධිය වශයෙන් වීතික්‍රමණයේ කෙලෙස් පිළිබඳව Taman වග වෙලා සදාචාරාත්මක වගවීමක් ඇති කරගෙන අනුන Tamanට බය නොදෙන සීලයක් රැකලා ඊට පස්සේ චිත්ත භාවනාවක් වශයෙන් නීවරණ ධර්ම යටපත් කරන්න පුළුවන් తాවකාලික හෝ ධ්‍යාන වශයෙන් හෝ උපචාර වශයෙන් යටපත් කරන්න පුළුවන් තත්වයකට ගිහිල්ලා මේ ලෝකේ තියනාතාක් නාම රූප ධර්ම මිස ජීවාත්මයක් හෝ පරමාත්මයක් නැහැ කියන මට්ටමට ගිහිල්ලා මේ පටිච්චසමුප්පාදේ තේරුම් ගත්තයින් එහා පැත්තට විතරමයි මේ සංස්කාර පිළිබඳව අදනමක් විරහිත බව සර්වචන්ස අඳුන්ලා දෙන්නේවත් එහෙම නැත්නම් ඒක දරා ගන්න පුළුවන් කරවකට තෙන්නේ මේ මූලික විසුද්ධි ටික සම්පූර්ණවට පස්සේ මේ මූලික විසුද්ධි ටික කෙරෙන කාලයේදී මේ සීලය රකින්න කාලයේදී සමාධිය රකින්න කාලයේදී තමන්ට දිගටම බුද්ධ ආගමේ ඉන්න පුළුවන් ආගමික ඇඳීම ඇති කරගන්න පුළුවන්. ඒකට ඕනේ පරිසරයක් තියාගෙන වයින්තු යනවා. මොකද මේ කාංකාවිතන විසුද්ධිය පන්නලා මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියට යනකොට ආගම පැත්තකට දාලා බුද්ධ ධර්මී ගන්න ගන්නකොට මේ පටිච්චසමුපාදේ අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. ඒ නිසා මේ සංස්කාර කවදාකවත් වගතුවකට හිටින්නේ. දුක පිණිසමයි. අනිත්‍යත්වයේ පිණිසමයි. මේ කියන තීරණ ඇතුව දැන් අපි ආපහු අවිද්‍යාවට ගියොත් අපි සාමාන්‍ය අවිද්‍යාව කියලා හඳුන්ලා තියෙන තේ නොදැනීම කියන. අන්ධකාරය, මෝහය, මෝඩකම් කියන පදවලින් සඳහන් කරලා නමුත් මේ බුද්ධ දේශනා හොඳට විස්තර කරලා විග්‍රහ කරන්නට කටයුතු කරන පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තියෙනවා මේ අවිද්‍යාව මෙහෙම ඒක ඝන දෙයක් නෙමෙයි. ඒකට එක මොනක් නෙවෙයි කියන්නේ. මොනක් දෙකක් අඩු ගන්න කියන්නේ. එකක් තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අනිත් එක තමයි අපපටිපත්‍ය අනිජ්ජා අවිජ්ජා අපපටිපත්‍ය අවිජ්ජා කියලා කියන්නේ සාමාන්‍ය නොදැනීම මේ මේ විෂයන් අපි දන්නේ මේ මේ ශිල්ප අපි දන්නේ අපි ඒක කියනවා අවිද්‍යාව කියලා. මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව කියලා කියන්නේ වැරද්දක් හරි දෙයක් බව වරදොල වටහාගන්න. මම දන්නවයි කියලා තමන්ගේ මෝඩකම පඬිතුකමක් විදිහට හිතාගන්න. ඉතින් මේ දෙකෙන් අපේ මේ අධ්‍යාපන ක්‍රමයේ අනිවාර්යම වෙලා තියෙන්නේ මේ නොදන්න දේ ඉගැන්වීම තුලින් විද්‍යාව නැති කරන්නේ. නමුත් මේ මෝඩකම වරදවල වටහාගත්ත දේ දන්නවයි කියලා හිතාගෙන ඉන්න දේ මිත්‍යා වශයෙන් පිළිපන්න මේ දේ නැතිකරන්ට අධ්‍යාපනයෙන් කරන්නේ නරක වැඩක් කියලා කියනවා. අධ්‍යාපනය කරන මනුස්සය අන්ධකාරයි. ඒ නිසා අපි මේ අවිද්‍යාව නැති කිරීම සඳහා මේ ඉගැන්වීමේ ක්‍රමය ශිෂ්ට සමාජවල එවනද සදාචාර සමාජවල අනිවාර්යයෙන්ම කෙරෙනවා. නමුත් ඒගොල්ලේ අවිද්‍යාවේ එක මොනක් දැකලා මේ අපපටිපත්‍ය අවිද්‍යාව නොපත් නොදන්නා තාම විවෘත නොවිච්ච පැත්ත විවෘත කරලීමේ කරන දේ කරනවා. නමුත් මේ හැම කෙනෙක් තුළම පොදියක් තියෙනවා මොඩකම් වගේක් ඒවා පාණිදකම් කියලා හිතාවා. දක්ෂකම් කියලා හිතාගෙන ඉන්න ඒ ටික අයින් කරන්න නම් අපි කියනවා නම් අධ්‍යාපනයේ ලර්නින් ප්‍රොසෙස් එකක් කියලා මේකෙදි තියෙන්නේ ඩී ලර්නින් ප්‍රොසෙස් එකක් අලුතෙන් මොනවද දාන එක නෙමෙයි තියෙන්නේ අයින් කරන්නේ මේක තමයි අමාරුම දේ මේක අමාරු නිසා මේ කතා නොකර පැත්තකට දාලා පුළුවන් තරම් හිතනවා ડોක්ටරේට් එකක් ඩොක් ඩබල් ඩිග්‍රියක් ගත්තාම මිනිහෙක් වෙන්න පුළුවන් ඇත්තම කියනවනම් PhD එකක් ගත්තා නම් දැන් අවුරුදු 10කට ඉඳලා පොරක් තමයි. දැන් කාලේ ඩිග්‍රී දෙකක් ගත්තත් නෑ දැන් මේක ඉච්චර ගණන් ගන්න දෙයක් නෑ මොකද ඒක ගත්ත කර මිනිසු කරන පාහර වැඩ මිනිසු දැකලා තියෙනවා ඒ ඒ ජීවනයේ සම්මත මිනිසු කරන පාහර වැඩ දැන් ඉන්න ඉන්න පටන් ගත්තට පස්සේ තේනවා කොච්චර ඉගෙන ගත්තත් මිනිස්යා තුළ සදාචාරය හෝ බයලජ්‍ය දෙකේ හෝ ඉන්දියා සංගරේ කිසිම හැලහොල්මක් නැතුව ඩිග්‍රී ගොඩ ගන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ ඉගැන්වීමේදී මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජා පිළිබඳව තමන්ගේ අවධිය නිහතමානීකම ස්වයං විවේචනය ඉතාමත්ම බලවත් වෙනවා. විපස්සනාදි මේක හරිය ලස්සනට ඉස්සරහට අරගෙන දෙනවා. මම කියන්නේ කවුද කියලා බලන්න. මම කියන්නේ කවුද කියලා බලනකොට අපි බලන්නේ අපේ තියෙන වීතික්‍රම කෙලෙස්, පරිඋත්තාන කෙලෙස්, අනුසය කෙලෙස් වශයෙන් අපේ තියෙන මේ සංසාරගත ඇබ්බැහි ටිකයි මේ බලන්න හදන්නේ. ගොඩක් ඉගෙන ගත්තට ඒක නැති වෙන්නේ. ඉතින් මේ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව වහගෙන අපපටිපත්‍ය අවිද්‍යාව ඉස්සරහට යන එක හරියට අර පවු නොකර සිටීම සහ පින් කිරීම කියන දෙකේ පවු නොකර සිටීම පැත්තකට දාලා පින් කිරීමට පෙළඹෙන ගතිය වගේම හැබැයි ප්‍රශ්නේ පැනනවා එහෙම නැත්නම් වෛද්‍ය ශාස්ත්‍රයේ හැටියට කියනකොට මේ දෙපැත්තක් තියෙන වේදකම සහ හේදකම් කියලා. වේදකම කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ දුකටපත් වෙච්ච එකන ඒ රෝග ලක්ෂණ වලින් හරි රෝගයෙන් ගැලවෙන්න. මොකද හරියට වැඩේ වෙන්න නම් වේදකම නෙවෙයි තියෙන වේදකමෙන් සනීප කරලා පස්සේ හේදකම කියලා දෙන්න ආයෙත් නොවීමට. ඒක අද වෛද්‍ය විද්‍යාවේ 100 200ක් අමතක කරලා තියෙනවා. ඒ මොකද අර ලෙඩ වුණාට පස්සේ උත්සන්න භාවයේ මත ඒ රෝග නැති කිරීමට කතා කරන එක ලොකු එකක් ජාවාරණක්. කල්ලි කරා ගන්න පුළුවන් වැඩක්. ඒ වගේම මිනිස්සුන්ගේ අවධානය පැත්තට යොමු කරන්න. නමුත් සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ වුණාට පස්සේ ධානය යොමු කරන එක විතර නෙවෙයි. ලෙඩ නොවීම පිණිස හේතකම පෙන්නන. ඒකද අද වෛද්‍ය විද්‍යාව ඇත්තේ. ඒ නිසා මේ සමාජ මේ මහජන සෞඛ්‍ය කියලා වෙන පැත්තක් තියෙනවා. වෛද්‍ය විද්‍යාව ගැන කියප පැත්තක් තියෙනවා. මේ දෙක එකට පටන් ගත්තේ. සහෝදරයෝ වගේ නියුන් සහෝදරයෝ. ඒ දැන් අර මහජන සෞඛ්‍ය 100ක්ම කොර වෙලා නිලීන වෙලා හැරිලා. වෛද්‍ය වෘත්ති නැගලා. අපි ගාල්ලි ස්පිතාලේ හිටියෝ ડોક્ટર වාසිල්වා WV සිල්වා හරියම හොඳ මිනිස්සයා අපිට ඇවිල්ලා හරියට මේ කන්ද නගින්න බෑ. ඒත් අර බඩුමල අරගෙන ඇවිල්ලා සංඝයා උපස්ථාන කරනවා. ඔය නාව ලෝකෙට ගියා වුණත් සංඝයා නමක් ඇති වුණොත් ගමන් ආසනෙන් නැගිටිනවා. නැගිටලා උපස්ථාන කරලා බුද්ධමාකාර ගෞරවයෙන් කරා. පස්සේ ඒ මාතේ නෝනත් එක්ක දාලා කාපු වෙලාවේ මම කිව්වා මේ හොඳ වටිනා පොතක් කියනවා මේ සිංහලට දාලා භාගා බණනකට දාලා තියෙනවා. ඒකේ පොතේ නම ව්‍යාධාරිස් නෝ ડોක්ටර් කියලා. මම හරියට හොයනවා සිංහලට දාලා තියෙනවලු පොත නැහැ කියලා. ඊට පස්සේ ගියා ස්වාමීන් වහන්සේ මම දන්නවා මේ පොත ගැන අපි පොත් 5000ක් විතර ගැහුවා මට ඕන කොපියක් දෙන්න පුළුවන් කියලා මට ගෙනත් දුන්නා අත්තරෙලිය පොතා ගල්ලච්චුවේ ගහලා පොතේ ඔක්කොම පරිවර්තන කරලා 130ක් විතර පරිවර්තන කරලා තියෙනවා මම කොහෙන්ද හොයාගත්තේ ඊට පස්සේ කිව්වා මම කරන්නේ මහජන සෞඛ්‍යය කියලා මම කරන්නේ මේ හෙදකම පිළිබඳ කතාව මමත් ඇත්තටම මේ වෛද්‍ය ශාස්ත්‍රය ඉගෙන දෙනවා ඒ වුණාට අපේ මහත්යවත් මම දොස්තර කෙනෙක් විදිහට ගණන් ගන්නෑ ඒ ධර්මයටම මේ එයා කට්ටිය මේ මහජන සෞඛ්‍යය කිව්වහම බොහොම නිකන් මේ ගණන් ගණන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අවිද්‍යාව පිළිබඳවත් ඔච්චරම තමයි. මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව ගැන කතා නොකර අපටිපත්‍ය අවිද්‍යාව නැති කරන්න අපි ඉගෙන ගන්න. කොච්චර ඉගෙන ගත්තත් අර තියෙන මම දන්නවා කියන නැත්නම් වැරදි දේ හරි වශයෙන් තේරුම් ගත්ත එක මොනම තාලකින්වත් අපි අභියෝග කරන්නේ නැහැ. අපි මොනම තාලකින්වත් ඒක විවේචනය කරන්නේ නැහැ. කවුරු විවේචනය කරුවත් ඒක අපිට උඟා හිතට දෙනවට පාටපත් වෙනවා. ඒ හිත දෙන නිසා මේක ඇට ගන්න නිකන්. මේක උගන්වලේ පන්දි ස්වාමීන් වහන්සේ මතක් කරන එක දවසක් මේ රාජ්‍ය දෙකකින් ආපු කුමාරවරු දෙනම දෙත 11 දිසාපාමොක් ආචාර්යයන් හම්බෙන්න යන ගමන් කැලේ කියනවා. ඒ දෙන්නම රන්වසු 1000 ගානේ ගුරු පඬුරුත් ගෙනල්ලා වත්මුලකුත් බැඳගෙන ඉති ඒ රජවරු කියලා කියන උඹලා ගිහිලා ශිල්පයක් ඉගෙනගෙන වරෙල්ලා නැත්නම් රජකම දෙන්නේ නැහැ. ඉතින් මේ දෙන්නම ගිහිල්ලා සංගීතය පිළිබඳව විශේෂඥ දිසාපාමොක්කාචාර්ය හම්බෙච්ච යනකොට දෙන්න මගදී කතා කරනකොට එක්කෙනෙක් කිව්වලු මම නම් මේ මේ වීණාව හරි මොකක් හරි සංගීත වලින් දැකලවත් නෑ දන්නෙත් නෑ ඒ නිසා මම ගිහිලා <clears throat> මුලක ඉඳලා මම ඉගෙන ගන්න යන්නේ මම ගුරු පන්තු ඔක්කොම දීලා දරදී ඇදලා ඉගෙන ගන්න යන්නේ චාන්ස් එක නැකළු මම නම් ටිකක් දන්නවා ඒක නිසා මට එච්චර ගුරු පන්තු දෙන්න ඕන කමක් නෑ මමත් ඒ උනට ගිහිල්ලා සම්පූර්ණ කරන්න එන්න යන්නේ. ඉතින් අර පළවෙනි දන්නේම නැති එකන ගිහිල්ලා ගුරුවරට බැඳලා මේ මහවරටේ රජුගේ මේ ඔතුන් නොපලන් කුමාරේ කියන සමයලක මෙච්චර ගුරුපදුවක් තියෙනවා කරුණාකර මේක තියාගන්න. මම අතවැස්සෙක් වශයෙන් තියාගෙන මට මේ ශාස්ත්‍ර දෙනී වසු ගුරුවරට කවලු දිගටම මේ නිහතකානිකම තියාගෙන වැඩ කටයුතු කරන්න ශාස්ත්‍රය හරියයි. ඊට පස්සේ දෙවෙනි එකන ගිහිල්ලා කවලු මයිලක මෙච්චර ගුරුපදුවක් තියෙනවා මම භාගයක් ගන්න නිසා මං උරුපන් වලින් භාගයක් දෙනවා ඊට පස්සේ කළ බෑ ඇයි කියලා මට අරයා වගේ දෙකක් ඕනේ කියලා ඔය සියකොල හරිම අසාධාරණයි මොකද මම භාගයක් ගන්න එක ඊට පස්සේ කළ ගන්න භාගේ මකන්න වෙනවා ඒක නම් අන්තිම අමාරු භාගයට ගන්නවා කියන එක භයානක අමාරු දෙයක් ඕක මකනවා කියන එක අරමනසට වැඩියම අනතවට 2000ක් ඕනේ කියලා භාවනාව ගැන තුඟ දෙනෙක් හිතනවා දන්නවා කියලා ඒක විතර අමාරු දෙයක් ඇත්ත නෑ භාවනාදී මකන්නම් බැරි දෙයක් තමයි. හැම වෙලාවෙදීම මතක තියාගෙන ඉන්න ඕනේ අපරිපත්‍ය අවිජ්ජාව නම් මේ ත්‍රිපිටකේ නොදැනීම භාෂා නොදැනීම කිසිසේත්ම භාවනාවට බාධාවක් නෑ. භාවනාවට ප්‍රධාන භාෂාව මම බාධා මම දැන් දන්නවයි කියලා හිතාගෙන ඉන්න එක තමයි. ඕක බිම තිබ්බනම් දැන් ආධුනික මනසක් නාවක යෝගාවචරේ ආධිකාමික යෝගාවචරයක් වෙන්න පුළුවන් නම් මේ බුදුහාමුදුරන්ගේ දේශනාව ඉතාමත්ම ඍජු. මොකද අපි හැම කෙනෙක් ළඟම තියෙන මේ වගේ මාන්නයක් කියලා එකක්. අන්නා මාන දිට්ඨි කියනකොට මාන්නයක් තියෙනවා. තමයි හැම වෙලාවෙම යම් කිසි තලක දැනක ඉඳගෙන අරයටදී උසස් මෙහාටදී පහත් ආදි වශයෙන් කල්පනා කරන කතියක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාව තමයි ගාක්ම අමාරු අත අතර කරන්න. ඒ නිසා මෙවැනි යම් මිනුම් දලි යම් මාන යම් තමන් පිළිබඳ තාරාතිරම් ඇති කෙනෙක් ඉදිරියට අපි හිතමු විශාල විකල්ප රාශිය දුන්නා කියලා. කොටෝන මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි මේකත් කරතයි කියලා විශාල විකල්ප රාශියක් දුන්නාම අර මම දන්නවයි කියලා මගේ රුචිය මගේ මනාපය මගේ පෞරුෂත්වය මගේ ඇබ්බැහි කියන මනුස්සයා අනිවාර්යයෙන් මේ තමන්ගේ රුචියට අනුව ගැලපෙන පෞෂත්වයට ගැළපෙන තමන්ගේ ඇබ්බැහියට ගැළපෙන දේ වහාම පැනලා බදාගන්න. කොච්චර බදාගෙන එයි ඇලෙනවද කියලා කියනවනම් බදාගත්තදී සාධාරණීකරණය කරන මේක මගේ රුචිය මේක මගේ පෞරුෂත්වය මේක මගේ ඇබ්බැහිය ඒ නිසා මම මේකට යා යුතුයි කියලා ඒක සාධාරණීකරණයව කොච්චර අල්බදා ගන්නවද කියනවනම් මේ එකක් තේරීම නිසා කොච්චර ප්‍රතික්ෂේප වුණාද කියන එකවත් දන්නේ හොඳට මතක තියාගෙන ඉන්න අපිට තියෙන මේ විශාල විකල්ප රාශියේදී එකක් තෝරනවා කියලා කියන්නේ අනික් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම. කැමැති වුණත් නැති වුණත්. මෙන්න මේ සමූහයක් දුන්නට පස්සේ එකක් තෝරන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේක සකස් කිරීමක් තමයි. මේක නොකර බැරි දෙයක්. මොකද අපිට ඔක්කොම පාවිච්චි කරන්න බෑ. පාවිච්චි කරන්න බැරි වුණත් පුළුවන් වුණත් අර පැනලා කරන එක තමයි අබ්බැහි කියන්නේ. ඒක තමයි රුචර්ජ්කම් කියන්නේ. ඒක තමයි පෞෂත්ව කියලා කියන්නේ. ඒ නිසා සංස්කාරවල තියෙන ගතිය. නැමත අර්ථ ඡායාවක් තියෙනවා අබ්බැහි කියනවා. නිසා අනිවාර්යයෙන් මේකට අපි යනවා. ගියාට පස්සේ අබ්බැහි මම සාධාරණීකරණය කරන මේක මගේ රුචිය. මේක මගේ මනාපය, මේක මගේ පෞෂත්වය, මේක මගේ අබ්බැහි කියලා එයාට තේරුම් ගන්න බැරි වෙනවා. ඒක තේරීම නිසා කොච්චර ප්‍රතික්ෂේප කරන්න වෙනවද කියලා. ඉතින් ඒ තේරීම මේ දේම තෝරන එක ප්‍රධාන වශයෙන්ම මෙහෙයම සිද්ධ වෙන්නේ අවිද්‍යාව හරහා. අවිද්‍යාවෙන් තමයි මේ සියල්ල කැපිටබඳව සමතුලිතව බලලා විවේක වෙන්නේ නැතුව ඉවසීමකින් තොරව වහම බදා ගන්න හදන්නේ අවිද්‍යාව හරහා ඒ නිසා අවිද්‍යාවෙන් කවදාකවත් හරි දේ, කල්යන දෙයක්, යහදෙන දෙයක් දරා සිටින දෙයක් අල්ලයි කියලා හිතන්න බෑ. අල්ලන්නේ ඒ වෙලාවට රුචිය සම්පූර්ණ කරන දේ. ඒ නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර කියන දෙක අතර තියෙන මේ අහඹු ගතිය දිහා බැලුවොත් අපි මේ කර්ම ශක්තියට ඕන තරම් වැඩ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට ලොකු විකල්ප රාශියක් දුන්නාම අපි අපිට වඩාම අර්ථ සිද්ධිය වෙන දේ. අපිට වඩාම අර්ථ කුසලයේ වෙන දේ අපිට තෝරන්න පුළුවන් වෙයි කියන එකට කිසිම සාධකයක් නැහැ. ඒක කරපු පින් නිසා අපිට නැවත නැවතත් විකල්ප එයි. දුන්නට ඒ අපි තෝරන්නේ අපේ මෝඩකම අනුව තමයි. අපේ රුචි අනුව තමයි. අපේ හැබැයි අනුව තමයි. මේක අපි යෙදුවොත් භාවනාවට අපිට එක වෙලාවක ඕන රූප බලතැයි, ශබ්ද ඇහුවයි, ගන්ධ බැලුවයි, රස බැලුවයි, පහස ලැබුවයි හිතුවයි. ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, හිත තියෙනවා. රූප රූප තියෙනවා, ශබ්ද රූප තියෙනවා, ගන්ධ රූප තියෙනවා, රස රූප තියෙනවා, පොට්ටබ්බ රූප තියෙනවා, ධර්මයේ තියෙනවා. නමුත් අපි එකක් ගන්නවා, එක වෙලාවට ගන්න පුළුවන් එකයි. ඉතින් ඔය ඊගාවට එන චිත්තක්ෂණය මම බලන්නේ පාඩපත් වේද, අහන්නේ පාඩපත් වේද, ගඳ බලන්නේ වේද, රස බලන්නේ වේද, පහස ලබන්නේ වේද, හිතන්නේ ලැබෙයි කියන එක ලකුණක ශ්‍රේයාවක්වත් මේ චිත්තක්ෂණේ නැහැ. මේ හරියට අකුණු ගන්න වෙලාවක අහසියා බලන්නේතලා විදුලි ඡාපේ යන හැටි ඒ වෙලාවෙන් බැලුවොත් කීයද චිත්තක්ෂණ කලින් කිසිම ලකුණක් පෙන්වන්නේ නැහැ. අකුණු ගහලා ඉවරලා චිත්තක්ෂණ පස්සේ කිසිම ලකුණක් අහල ඉතුරු වෙන්නේ නැහැ. ඡාපේ බලන්නම් එතනම අවදි වෙලා ඉන්න. ඒ වගේ තමයි මේ අවිද්‍යාව කොච්චර අපේ තුල ක්‍රියාත්මක වෙනවද කියනවනම් ඊ ගාව චිත්තක්ෂණයේ තම අපි මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොනවත් තෝරයිද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒ වෙනුවට වඩ වඩා රූප බලන්න, වඩ වඩා ශබ්ද අහන්න, වඩ වඩා ගන්ධ බලන්න, රස බලන්න, පහස ලබන්න, හිතන්න කියලා ලෝකෙකට ගියොත් අපිට මෙවැනි යන්ත්‍රණයක් ගැන හිතන්න වෙලාවක්. ඒ නිසා සර්වඥාචාර්ය අපිට කියනවා ජීවිතේ භද්‍ර යවන වයසේ ප්‍රථම යාමේදී කලකෙත් තියෙන කාලයේ තරුණ ඔදේ තියෙන කාලෙදීම ගිහිලා ඇහැට රූප වෙන්නේ එක පොඩ්ඩක් පරිවේෂණ මට්ටමකින් නැත කරා. විවිධ තැන ගිහලා ඇත්තට වහගන්න කියලා. ශබ්ද නැති තැනකට යන්නේ කියලා. පරිසරයේ ගන්ධ රස විඳින්න නැතුව මේ කයට දැනෙන ස්පර්ශය පමණක් පරිහෙන් ලක් කරන්නේ. නිසා මනසටත් හිතවිලි මනෝ විකාර වෙනුවට මනෝ රූප මනසේ නැතින ශබ්ද ගන්ධ රස වෙනුවට මේ කායයටම හිත යොදලා විචල්්‍ය සාධක හයෙන් පහක් කපා හැරලා එකකට සම්පූර්ණ අවධානය දීලා බලන් ඉඳී කියලා තාවකාලික මට්ටමක පරිශන මට්ටමක එහෙම නැත්නම් ආර්ය පරිශනයක් වශයෙන් දීලා බලාන ඉන්නකොට කයේ හිත පැවැත්වීම කායාන පස්සනාව කාය අනුවගිය සතිය පවත්තන්න කොච්චර අමාරුද අපේ සම්පූර්ණ අපි දීප දාන කරන සීපත් කරා සම්පූර්ණ අපේ රැකපු සීලේ සීපත් කරා සම්පූර්ණ අපේ සමාධි ශක්තිය ගත්තත් අපිට තියෙන කොච්චර අමාරුද මේ බුදුන් කියාපු ධර්මයයි සම්මත 2600ක් කාලේ සංඝයා සාදු සම්මත භාවිත මේ වඩා වඩා හොඳ කය අනුව හිත පවත්වන්න කොච්චර අමාරුද? හිත කොච්චර දුවනවද? හිතවිලි දිගේ, රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ දිගේ, රස දිගේ. අනේ ඉදාට තමයි තේරෙන්නේ මේවට වඩා රූප, වඩා ශබ්ද, වඩා ගන්ධ, වඩා රස, වඩා පහස සහ වඩා හිතවිලි දීලා පුරුදු කරපු එකනාගේ නොහන්ඩාල ගතිය, හිතුවක්කාර ගතිය එහෙම නැත්නම් නායට අහන්න ගැතියොත් තේරෙන්නේ පොඩ්ඩක් හරියා එකට කන්ට්‍රෝල් කරන්න කියලාසෙ. එදාට මේක තන්නේ කර කිපෙන. එනිසා ඕනම කෙනෙක් භාවනාවට වාඩි වුණාට පස්සේ චාල චිත්ත පීඩාවකට පත් වෙනවා. පශ්චාත්තාවයකටපත් වෙනවා. Tamanne කියලා ආධ්‍යාත්මික පිට පොණ්ඩක් නැහැ. හැම ශිල්පෙම දක්ෂ වෙන්න පුළුවන්. හැම පැත්තෙම රට දිනාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් Tamange හිත ඊගාව චිත්තක්ෂණේ කායනපසනාව හිටියේද සද්ද වේදනා හිටියේදගේ දුවයිද කියලා මොන විදිහක් කියන්නේ. ඉතින් ඒ නිසා අර මාන්නකාරය මම මේ කොර්මී කියලා යන එකන ලත්තනම පරිදි. නමුත් අහිංසකව පටන් අරගත්තොත් මේක තමයි නොසන්ඩාල හිතේ ඇති. මේක තමයි බුදුචානන්සේ කියන්නේ මිච්ඡාපණීතං චිත්තං පාපියෝනං තතපරේ කියලා වර්ධවල පිටවගත්තේ හිත වෛරක්කාරය වෛරක්කාරයෙකුට කරන්නා වූ තරම් දරුණු හතුරුකම් Tamanට කරනවා. දැන් අවිද්‍යාවට යටවෙච්ච හිත කොයි අතේ යනවද කියන්නේ. ඒ නිසා මේක පුළුවන් වෙලා පොඩ්ඩක් මේ නතර කරන බැලුවොත් මේ හිතේ තියෙන හිතුවක් අරගතිය දකින්නකොට විශාල පශ්චාත්තාවයක් එනවා. නමුත් ඒක පුද්ගලික දෙයක් විතර ගන්න බෑ කියන්නේ. තමන්ගේ දෝෂිකුත් නෙවෙයි. එහෙම නැත්නම් අසවල් වැරද්ද කියලා වැරද්දකට දාන්නත් බෑ. මේ තමයි නොසන්ඩාල හිතේ හැටි කියලා අපි හිතමු. මේම හිත හදාගෙන අපි කායනුපස්සනාවෙ ටික වේලාවක් පවත්වාගෙන යන්න හදනවා කියලා. ගිහිල්ලා අපි හිතමු සාර්ථකුණයි කියලා. මට පුළුවන් දැන් කයෙන් පවත්වා. එහෙම නැත්නම් ආනාපාන විනාඩිය දෙකක්, හුස්ම දෙක 10ක් 15ක්, තප්පර 10ක් 15ක් ආවද පුළුවන්. එහෙම යනකොට ඔන්න ඔන්න ආය සද්ද ඇහෙන්න පටන් ගන්නවා, හිතවිලි එනවා, වේදනාව එනවා. දැන් අපි දන්නවා හැබැයි මේ පෙත මගේ ප්‍රතිපදාව අනුවනා මේ කාණපසනාදිගේ පාතයි. නමුත්තර හිත සද්දට පයින් එක, වේදනාවට පයින් එක, හිතවිල්ලට පයින් එක මොනම විදියකින් අදිෂ්ඨාන කරා. මොන චේතනාව කෙරුවා. අපිට අද්දක උසලන පසට යනවා. මොකද අපිට ඕනකම තියුණාට කයෙන් පවත් ගන්න බෑ. ඒකකට පේනවා මේ අවිද්‍යාවෙන් අපි යන හරි පාරතියෙදි පිටපත් වලට දාන ගතිය මේ පෙත සංස්කරණය කරන්න හදන ගතිය. එහෙම නැත්නම් සංකර කරන්න හදන ගතිය කොච්චරක් අටුවම් බහලා තියෙනවද මේක දැනගෙන මේක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ මේක තමයි දත යුක්ති කියලා අපි හෙවගෙන පශ්චාත්තාප නොවි හිතවිලි ආදීන් කමන්නේ ශබ්ද ආදීන් කමන්නේ වේදනා ආදී කමන්නේ පුළු පුළුවන් වෙලාවේ අපි ආනාපාන දිගේ පවත්වාගෙන යන්න ඕනේ කියලා යටහත් පහත් නිහතමානීව කටයුතු කරන පටන් අරගත්තොත් අපිට එනවා යම් කිසි අවස්ථාවක මේ සංස්කාර පිළිබඳව වෙන පැතිකඩක්. ඒක සරුවත් අනංශයෙන් පෙන්නනවා පස්සම් බයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සිතේ සංස්කාර වල තියෙනවා පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනන්‍යාවි සංකාර කියන එක පැත්තක්. රූප වේදනා සංඥා සංකාර කියන තව පැත්තක්. ධම්මේ සංකාර අනිච්ච, ධම්මේ සංකාර දුක්ඛ කියන තව පැත්තක්. උදාහරණ කියන භාවනා කරන අයට කියනවා වෙනමම සද්දකෝෂයක් ඒකේ තියෙනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියලා සංස්කාර වල තවත් සියුම් පැත්තක්. ඉතින් කාය සංස්කාර කියන එක බුදුහාමුදුරෝ භාවනා සත්කෝසී මුදුන්නා දිල තියෙන ආස්වාද ප්‍රසආස සංසිඳෙන්නේ. එනිසා හිත විලි ආදෙන් කමන්නේ වේදනාදෙන් කමක් නැහැ සද්දාදෙන් කමන්නේ මම මේවට තැවෙන්නේ නැහැ පශ්චාත්තාප වෙන්නේ ප්‍රතික්‍රියා කරන්නේ ලද ලද වෙලාවේ හැකියකි වෙලාවට ආනාපාන සතිය වඩාගෙන යනවා ආනාපානෙත් එක හිත යලු වෙනවා මූණට මූණ දාලා තියා ගන්නවා ආද වෙනවා කියලා දිගට ආනාපානේ පවත්වන්න පටන් අරගත්තොත් මේ සංස්කාර කාය සංස්කාර ආනාපාන සතිය පස්සම්බනේ වෙන්න පටන් ගන්නවා සංසිද්ධියට පටන් ගන්නවා. මේක සංස්කාර සමතයක් කියලා කියනවා. හැබැයි සබ්බ සංකාර සමතයක් නෙවෙයි කාය සංස්කාරයගේ සමතයක් සිද්ධ කරන්න පුළුවන්. ඒක මම ආශ්චර්යයි. ඒ සමත භාවනාවෙන් පැත්ත බැලුවත් විපස්සනා භාවනාවෙන් පැත්තෙන් බැලුවත් ඒ කාය සංස්කාර සමතේ වෙනකොට චිත්ත සංස්කාර වල සමතය මේ වචී සංස්කාර වල සමතයකින් තොරව වෙන්න බෑ. කාය සංස්කාර වල සමතේ වෙනකොට එහිමි දෙමිට සමත සම සමාන්තරව ඒත් එක්කම වචී සංස්කාර වල සමදෙකොත් වෙනවා. වචී සංස්කාර වශයෙන් පොතේ සඳහන් වෙලා තියෙන පාරිභාෂික શબ્දමාලාවේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක. විතක්ක ਵਿਚාර කියන්නේ හිතේ දොඩමලු ගැතියි. එහෙම නැත්නම් ඇතුළත කතා. මේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි අපිට ආනාපානෙ මිහිද තියාගෙන සද්දවලට හිතිවලට වේදනාවට නොයෑම පිනිෂ ආනාපානෙ මෙනෙහි කරනවා කියලා එකක් අපි කරනවා. මානසිකාරය නැත්නම් සලක්ෂණය කියලා ආශාසනට ආශාසි ප්‍රසාරණ ප්‍රසාසි ආශාසි ප්‍රසාසි ආශාසි ප්‍රසාසි නැත්නම් ගන්න හෙල ගන්නවා හෙල මේකත් ඇත්තටම දොඩමලු කමක් තමයි නමුත් මේ ගුණවලකම අපි පාවිච්චි කරන්නේ අවශ්‍ය මනසකාරය අවශ්‍ය තැනට හිත නංවන. මේක නොකළොත් හිත නන්නතර. විවිධ දේවල් දිගේ දුවන. ඒ වෙනුවට අරමුණට හිත යෙදවීම සඳහා අපි විතක්ක ਵਿਚාරය යොදවනවා. විචාරය කියලා කියන්නේ ආස්වාසයට යනකොට ඒක ප්‍රස්වාසය නෙවෙයි ආස්වාසයමයි කියලා විමසුනවන පාඩ. ප්‍රස්වාසයට යනකොට ආස්වාසය නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා මේ ආස්වාද රසය මේ ප්‍රස්වාස රසය කියලා රස වෙනස් දන්න එකට කියනවා විචාර බුද්ධිය කියලා විතක්කේ හිත ගියාට පස්සේ අරමුණට ඒ අරමුණ අනිත් දේවල් වලින් වෙන් කර දැන ගන්න ගැටේ තියෙන විචාරය. මේ දෙක හික්මීමකින් තොරව භාවනාවකින් තොරව මෙනෙහි කිරීමකින් තොරව ගියොත් කොයි යතේ යනවත් දන්නේ නැහැ. එතකොට හිත දොඩමලු. ඇතුළත කතාව කියලා කියනවා. ඒ නිසා මේ විතක්ක විචාර කියන එකේ හොඳ පැත්තක් සම්මා විතක්ක මිච්ඡා විතක්ක. සම්මා විචාර මිච්ඡා විචාර කියලා දෙකක් තියෙනවා. භාවනා කරනකොට සමත විදර්ශනා දෙකේදීම මේ සම්මා විතක්කේ සම්මා විචාරය අටවාසියට ගන්නයි. උපකරණයක් විදිහට ගන්නයි. ඒ කියන්නේ හිත පිට යන ගැට වැඩි නම් මෙනෙහි කරන්න ගන්න. ඒ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ ආනාපානේ සංසිඳෙන්න පටන් ගන්නකොට කාය සංස්කාර සංසිඳනකොට මෙනෙහි කරගන්න බැරුව යනවා. ඒ වගේම ආස්වාද ප්‍රසවාස දෙකේ මුලින් තිබුණ අර කැපී පෙනෙන වෙනස්කම් විචාර බුද්ධියට අහුවෙන්නේ නැතුව යනවා. මෙන්න මේ සංසිඳීම වෙන්න හිත මේක කියවන්නේ මුලින් මුලින් නම් මට ආස්වාද ප්‍රසවාස දෙක වෙන් කළ දැනගන්න පුළුවන් වුණා. දැන් ආස්වාද ප්‍රසවාස තියෙන බව දන්නවා වෙන් කරලා අඳුර ගන්න බැරි තරමට දෙක සම වෙනවා. එතකොට මේ කාය සංස්කාර සමතයක් වචී සංස්කාර සමතයක් පිළිබඳව දන්නේ නැති කෙනා හිතන්නේ සතිය කැඩලා කියලා. එහෙම නැත්නම් සමාධිය කැඩලා කියලා හොඳට හයියෙන් හුස්ම ගන්න වෙලාවදී මට ආස්වාද ප්‍රසවාස වෙන් කර ගන්න පුළුවන් මෙනෙහි කරන්න පුළුවන් දැන් මේක සංසිඳීගෙන යනකොට දෙකේ වෙනසක් නැති වෙනවා මෙනෙහි කර ගන්නත් බැරිකම නිසා මේ සංස්කාර පිළිබඳව නියම අවබෝධය නැති කෙනා නැත්නම් සංස්කාර කියන එක තමංගේ පෞරුෂත්වයත් එක්ක හඳුනාගත්ත කෙනා, රුචි අරුචිකමත් එක්ක හඳුනාගත්ත කෙනා, අබ්බැහියත් එක්ක හඳුනාගත්ත කෙනා මේ සංස්කාර අඩුවේගෙන යනකොට කලබල වෙනවා. කාය සංකාර, වචි සංකාර අඩුවෙනකොට කලබල වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. අර ගොරෝසු හුස්ම Tamanට ආපහු ගෙදර ගියා වගේ දැනෙනවා. ඒතර මිනී කරන්න පුළුවන් නිසා හුස්ම සංසිඳෙන්නම දෙන්නේ ආසත් වසත් මිනී කරන්න බැරි තත්ත්වෙට එනකොට හිතන්නේ වැරදිලයි. එහෙම නැති වුණොත් මෙනෙහි කළ කලබල කියන්නේ අසර් ප්‍රසස හයියෙන් ගන්නතෝ කලබල කරනතෝ සංසිධීකම යන පටන් අරගත්තොත් හිතේ කියන චපල ගතියක් තමයි නින්දට වට. නැත්නම් සැක කරනවා මට මේ මොකද වෙන්නේ හරියට දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ වැරදිද දන්නෙත් නැහැ හුස්ම නැතුව ගිහිල්ලා එහෙම නැත්නම් අන්තභාගයට යයි දන්නෙත් නැහැ කොර වෙයි දන්නෙත් නැහැ මේක හරියන්නේ නැහැ කියලා নানা ප්‍රකාර විදියට අර සංස්කාර දෙකේ සංසිද්ධිය කාය සංස්කාරයගේ සහ වචී සංස්කාරයේ සංසිද්ධියම කවදාකවත් හරි පැත්තට බලන්න දෙන්නේ ඕකට තමයි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව කියලා කියන්නේ. වැරදි දෙයක් හරි විදියට අරගෙන ඒක සාධාරණීකරණ දඟලන කවදාත් භාවනාවේ වර්ධනයකට ඉක් නැහැ. ඒ නිසා මේක අහලා තියෙන්න ඕනේ. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් එන নানা ආකාර අරමුණු අපි ප්‍රයෝගයෙන් නතර කරනවා. ස්වභාවයෙන් සිදුවේ නැහැ. චේතනාකින් තොර සිදුන ආනාපාන දිහා බලන ඉඳලා හිත සංසිඳුනොත් ඇතුළට නැමුණොත් චිත්ත විසුද්ධියක් වුණොත් ස්වභාවයක් තමයි හුස්ම සංසිඳුන. ඒකක් තමයි ඒකට හේතුව හිතේ ක්‍රියාකාරකම් සහ කායේ ක්‍රියාකාරකම් අඩු වෙච්චාම අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයත් අඩු වෙනවා. හුස්මත් කෙටි වෙනවා. ඒ විතරක් නෙවෙයි කෙටි වෙන්න කෙටි වෙන්න ආස්වාද ප්‍රසාර දෙක අතර තියෙන වෙනස කැපී පෙනෙන තිබුණ වෙනස නැති වෙනවා. ඉතින් මේක අල්ලලා දෙන්න මේකට ලෑස්ති වෙලා යන්න මේකෙදි ප්‍රයෝගය උගන්වන්න ගුරුවරු කියනවා ආශ්‍රව ප්‍රසාද පුළුවන් තරම් වෙන් කරලා බලන්න මුලදී බලලා යගේ විපරිණාමය කොහොමද මේක වෙනස් වෙගෙන යන්නේ කියලා බලනකොට එන්නේ එන්නේ එන්නේ වෙන් කරන්න පුළුවන් ගැතිය නැති වෙනවා. ඒක උදාහරණයක් වශයෙන් කියනවා අපි නැටි මුට්ටියකට වතුර ටිකක් දාලා රතු වහල් ටිකක් දාලා බැලුවොත් මේක මුට්ටිය මේක වතුර මේක රතු වහල් කියලා පෙන්නතයි. ওই මුට්ටිය ලිපක් කොට තියලා හොඳට ඇඳි ගෑවට පස්සේ මේ වතුර මේ රතු වහල් කියලා අඳුරගන්න බැරි. ඒක කැඳ වෙනවා. වැඩ පිළිවෙල දිකට දැක්ක නැති කෙනෙක් හිතන්න පුළුවන් මේක මොකක් හරි ඉන්ද්‍රජාලයක් කියලා. ඔව් පැහැින හැටි දැක්කනම් පේනවා මේ වතුරයි අර රතුආලය කලවම් වුණාට පස්සේ තමයි මේ කැඳ හැදෙන්නේ. මේ කැඳ කියන්නේ මේ දෙකේ සම්මිශ්‍රණයක්. ඒ වගේ තමයි ආශ්වාස ප්‍රශ්වාස දෙක ඇඟි ගෑවෙන්න පටන් ගන්නවා. කැඳ ගෑවෙන්න පටන් ගන්නාට පස්සේ හුස්ම ගන්න බව දන්නවා. මෙනෙහි කර ගන්න බැරි. මේ ආශ්වාස ප්‍රශ්වාසය. එතකොට මේ විතක්ක විචාර දෙකක් සංසිඳෙනවා. මේක හරි. මේක තමයි වෙන්න ඕනේ. මේක සංස්කාර සමතයක් කියලා. හොඳ උපදේශ සහිතව ලෑස්තිලා යන කෙනෙකුට නම් මේ කාය සංස්කාරයේ සංසිඳීම පස්සම්බයං කාය සංඛාරං භවනා ප්‍රගමනයක් විදිහට දැක ගන්න පුළුවන්. එහෙම නැති කෙනාට තමයි එක්ක නිින්දට වැටලා හිත පිටපයින්නෝ නැත්නම් ආයාසින් හුස්ම ගන්න ගිහිල්ලා ආයෙත් හොදෝද මඩේ දානවා එහෙත්නම් සැකපොදවනවා නැත්නම් නැගිටලා යනවා මේ নানা ආකාර දේවල් මේ සේරම මිච්ඡා පරිපත්‍ය අවිද්‍යාවේ ක්‍රියාපෑම් තමයි. රංගපෑම් තමයි. කවම කවදාකවත් ඒව Tamanට හිතලා නම් ගොඩින්න බෑ. මේ මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාවෙන් ගැලවෙනවයි කියන එක බුදුරජාණන්සේ දේශනා කළ දෙනවා පරතෝ ഘോഷයෙන් තොරව. එන කෙනෙක් කියපු දෙයක් හරියටම අහලා තේරුම් ගත්තේ නැත්නම් කද්දාකත් ගොඩින්න බෑ. හැමදාම එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒතොර සීල විසුද්ධියත් හරිය. හොඳට සීල හිටලා තියෙනවා. තමයි චිත්ත විසුද්ධියට අවශ්‍ය කාරණා හරියි. මොකද ධික්ඛ්‍ය වැරදි. අයියෙන් හුස්ම ගන්න එක තමයි හරි කියලා හිතනවා. හුස්මට හොඳට තේරෙන එක තමයි හරි කියලා හිතනවා. ඇත්ත තමයි පටන් ගන්නකොට එහෙම තමයි. ඔත් හොඳට තේරෙන තැනට තේරෙන තැනට යෑම තමයි මේ ප්‍රතිපදාවේ හැටි. නිසා ඒකට එනකොට ඒකට එන්න අර එහෙම බලාගෙන හිටියොත් අපි හිතමු මේ පුද්ගලයා මේක අහලා දහස්වර වරද්දගෙන කොහොම හරි කරලා ඉන්දර වට ගන්නෙත් නැතුව, සැකබුදවා ගන්නෙත් නැතුව, නැගිටලා යන්නෙත් නැතුව මේක හොඳට සංසිඳුව ගත්තයි කියන්නේ. සංසිඳුව ගත්තට පස්සේ අවස්ථා කීපයකට පස්සේ හුස්ම ඇත්තටම නැති බව. ඒ කියන්නේ දැනෙන්නේ නැති මට්ටමක තියෙන බවත්. නමුත් හිත කලබල වෙන්නේ නැතුව සමබර භාවයක් ගන්න පුළුවන් බවත්. මෙනෙහි කිරීමක අවශ්‍යතාවයක් නැති බවත්. සමතුලිත භාවයක් තියෙන බවත් තේරුම් ගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ කිසිම විශේෂක උගන්වන්නේ නැති ඉගෙන ගත්තේ නැති වෙනමම අභ්‍යාසය. ලෝක විශ්ේ දන්න කෙනාට මේක ලේසි කියලා නම් කී හැකියි. නමුත් ඒ පමණින් ඉබේ නම් ලැබෙන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක මේ සංස්කාර කාය සංස්කාර වශයෙන් සංසිඳව ගත්තොත් ඒකට අපි කියනවා කායානුපස්සනාවේ දක්ෂ වුණා කියලා. එයාට විතරක් මේ දක්ෂයාට විතරක් චිත්ත සංස්කාර පිළිබඳව ඊගාව අභ්‍යාසයට සුදුසුකම් ලබනවා. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රය, ආනාපානසති සූත්‍රය, සතිපට්ඨාන සූත්‍රය වගේ කාණපසන කොටස පෙන්ලා දීලා තිනවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති රසං වාස සන්තෝ රසං සාමීති පජානාති කියලා ආශ්‍රව ප්‍රසාදේ දීගේ එක කෙටි වේ. ඊට පස්සේ සම්බකාය පරිසංවේදී ආශ්‍රව ප්‍රසාස මුළුල්ලම මේ ඒක නිකන් Taman මූණට මූණ දාලා තියාගෙන ඉන්න එකක් වගේ කුෂ්පෙන් හිත පිට යන්නේ නැහැ. අත් වේදාවේ බාධා නැති ඉන්න පුළුවන්. මෙන්න මේ தත්වයට විතර කොන්න සංසිඳන ප්‍රකාරය. මේ සංසිඳනට ගොඩාක් බය වෙනවා, තක කරනවා, නීරස වෙනවා, නිින්දට යනවා, එහෙම නැත්නම් සැක උපදවනවා. මේ ගොඩක් වෙන්නේ තියෙනවා. මේ ඉතින් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා කම්ඨාන සුද්ධ කරන කියලා කවදාව මැරෙන්නේ මැරිච්චාවයි, රැකෙන්නේ රැකිච්චාවයි කියලා ගිහිලා දෙවට සංසිඳන්න ගියොත් ඊට පස්සේ අර මේක සාධාරණ දෙයක් සංස්කාරයන්ගේ සංසිඳීම අවිද්‍යාවේ දුර්වීමක් මේක ප්‍රයෝගයෙන් ලැබිය යුක්තක් කියලා මේකට එළඹ වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ සාමාන්‍ය කාම ලෝකයේ එළඹ වාසයට වැඩිය නෙමෙයි මෙතන තියෙන කාම ලෝකයෙන් වෙන් වෙලා නිර්ාමිෂ ලෝකයකට එළඹ වාසය කරලා අප්‍රමාදීව ගත කරන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරයට පළවෙනි වතාවට ජීවිතේ මේ නිර්ආමිෂ සුඛය කියන එක ආමිෂයෙන් තොර රූප රූප සත්ත්ව රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධර්ම රූප වලින් තොරව නිර්ආමිෂ සුඛයකට එන්නේ. මේ සා සුඛ පීටි පරිසංවේදී සුඛ පරිසංවේදී කියන අර භයානක අනිත්‍ය தත්ත්වය පැනනට පස්සේ ප්‍රීති සුඛ පහළ ඊට පස්සේ චිත්ත සංකාර පරිසංවේදී කියලා අලුත් தත්ත්වයක් හිත ඇතුලේ තේරෙන පටන් ගන්නවා මනෝමය හිතේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැති වුණාට ඇහැ කන දිවනාසය කය මන නැති වුණාට ඇතුලේ අපි ගෙනා මොකද්ද පොදියක් තියෙන්නේ ඒ පොදිය වැඩ කරන්නේ නැහැ පිට ගනුදෙනු යන තාක්කල් ඇහැට රූප කනට ශබ්ද ගන්ධ රස තියෙන තාක්කල් මේ පොදිය වැඩ අපිට තේරෙන්නේ නැහැ අපි ප්‍රයෝගයෙන් අර පිට පොදිය තියෙනවා ඇහැට රූප කනට ශබ්ද නැති කරලා කයත් සංසිඳවලා හුස්මටවත් හිත ආය ප්‍රයෝග කරන්නට ඉන්න ගියාට පස්සේ අර ඇතුළත තියෙන මල දිගෑරෙන්න පටන් ගන්නවා. ඒකට බුදුමාකාර විදියට Tamanට දැනට නොගැලපෙන විකාර රූප පේන්න පටන් ගන්නවා. මනෝමය රූප පේන්න පටන් ගන්නවා. ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ගන්ධ රස පහස විවිධ වේදනා විවිධ සංඥා විවිධ සකස් කිරීම නානා ප්‍රදේවල් ඉන්න පටන් ගන්නවා කිසිම එකිනෙකට සම්බන්ධතාවයක් නැහැ. ඉතින් ඒ වෙලාවේදී යෝගාවචරය අනිවාර්යයෙන්ම චෝදනා කරන්න පටන් ගන්නවා මට මේක කල නැති සීචිවිලි වගේක් එනවා. සම්බන්ධ ගන්න නැති රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ දැනෙනවා. මේ දේවල් මමේ කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මය කරගත්තොත් නැත්නම් කෙටි කරන සංස්කාර කරගත්තොත් දිගින් දිගටම දිගින් දිගටම යෝගාවචරයට පශ්චාත්තාපේ මානසික ආතතිය සැක ඉඳ පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කර තියෙන මේක ඔබ දක්ෂයි ඔබ කායන කාය පිළිබඳව අනුපස්සනාව දැන් නැතර කළා කාය හා සම්බන්ධ කාය සංස්කාර සංසිඳෝප නිසා දැන් මේ අඩිය පෙන්නේ ඔය පේන්නේ චිත්ත සංකාර ඕවගේ හිතේ තිබිච්ච කුණු කන්දල් මේ එළියට දාන වෙලා. ඌව මම කියා ගන්න එපා. ඔක මගේ කියා ගන්න එපා. ඔක මගේ ආත්මය කියා ගන්න නැතුව ඔවස් අචේතනිකව පහළ වෙන දේවල්, අසංස්කාරිකව පහළ වෙන දේවල්, අවිඥානිකව පහළ වෙන දේවල් බව දැක ගන්න. ඒක කරන්නම දෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව මුල්ලුවන් තරම් කියනවා නෑ නෑ මේ පේන දේ මගේ අම්මගේ පණිවිඩයක්, තාත්තගේ පණිවිඩයක්, අරයාගේ මෙයාගේ කියලා අපි নানা ප්‍රකාර හීන විස්තර කරන්න හදනවා. පේන බලන්න යනවා, කෝවිල් දානවා. අද භාවනා ලෝකේ පිස්සු විකාර ලෝකයක් වෙනවා. මේ පෙන්නන හැම දෙයකම හේතුඵල හොයන්න හදන නැත්නම් මේක සම්බන්ධකම් කරන්න හදනවා මේ සංස්කාර කොට දැමීමක් චිත්ත සංස්කාර බව දන්න. මේක හැබැයි බැලු බලනකොට පේන තියෙන බොහෝම සූක්ෂම බොහෝම සංකීර්ණ තරක් කියලා. මොකතර කාය සංස්කාරයන් සංසිඳනකොට කරපු එකමයි කරන්න තියෙන්නේ. මේ මතුවෙන දේවල් අත්දකින්න තමයි මගේ කියාගන්න එපා. මගේ ආත්මය කරන්න පුළුවන් මම කියාගන්නේ නැතු යන්න පටන් අරගත්තොත් මේ මේවා සංස්කාර කරගන්න නැතුව ඉන්නවා කියන එක තමයි අපි කියන වචනේ. මේ සංස්කාර වෙන්නේ මේවා පැටලෙලක් තමයි. මේවත් එක්ක අවුලව ගත්තොත් තමයි. අවුලව ගන්න නැති වෙන්න එකම දෙයයි බුදුරජාණන් වහන්සේ අපට ඒලා පෙන්නන මේවා චේතනා සහිතව පහළ වෙන දේවල්. විඥාණයෙන් සම්බන්ධ වෙලා පහළ වෙන දේවල් නෙවෙයි. සසංකාරිකව පහළ වෙන දේවල් නෙවෙයි කියලා අපි දන්නේ උගයි. අසංස්කාරිකව පහළ වෙන දේවල් නම් ආහස යන බලාපොරොත්තු නිසා ආහස කෙලෙසෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. චිත්‍රපටි ශාලාවක තියෙන ශ්‍රීදීතරය අසභ්‍ය චිත්‍රයක් පෙන්වන චිත්‍රපටයක් පෙන්වයි කියලා කෙලෙසෙන්නේ නැහැ. බුද්ධ ආගමේ සම්බන්ධ චිත්‍රපටයක් පෙන්වයි කියලා ඒ රීදීතරේ රෝවාන් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිත මෙතෙන්ද ගියාට පස්සේ ඔය පේන චිත්ත සංස්කාර වලින් කෙලසෙන්නේ නැහැ. මේවා සංස්කාරම කරගන්න තුෙන්නේ ඉන්නවා දැනගන්න ඕනේ. සංස්කාර වෙන්නේ මේවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න ගියොත් තමයි කියලා මෙතනදී තේරෙන පටන් ගන්නවා අපේ මිත්‍යා පරිපත්‍ය අවිද්‍යාව මුන්න තාලේ මේ ආකන දේවල් නැගිය දාගන්න හදනවා. එතකොට කියනවා පුළුවන් නම් භාවනාව ගෙනියන්නේ කියලා. ගලන ගඟක් ආව වියලි තැනක වාඩි වෙලා ඉන්න මිනිස්සෙක් ගඟ දිහා බලාගෙන ඉන්නවා විතරයි අත දාන්න යන්න එපා පෙගෙන ගඟ කැළඹෙන කකුල දාන්න යන්න එපා කකුල පෙගෙනවා ගඟ කැළඹෙනවා පුළුවන් තරම් වීදියේ ඉඳගෙන යන දේ දිහා බලන්න ඉන්න පුළුවන් නම් මේක තමයි ජීවිතයේ තියෙන ප්‍රධාන වැදගත්ම වූ දාන පාරමිතාව. දාගන්නවා කියන එක තමයි සංස්කාර කරගන්නවා කියලා කියන්නේ. අනිත් එක තමයි මෙතෙන් යනකොට සියල්ලම මනෝපුබ්බංගමයි මනෝදෙට්ටයි මනෝමයයි. සමහරට යෝගාචර හිතනවා මේක හීනයක්ද දන්නෙත් නැහැ කියලා. මනෝ විකාරයක්ද දන්නෙත් නැහැ කියලා. මොකද එකම සරණයි තියෙන්නේ එතෙන් නම් ආපු පාර දන්නවා. බුදුආමඳුරෝ මේම කාය චිත්ත සංකාර කියලා જાතියක් දේශනා කළා කියලා. දැන් ඒක තමයි මේ තියෙන්නේ මේකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් මේ මම මාගේ මගේ ආත්මේ කියාගන්න නැතුව හිටියොත් විවේකීව මේක දිහා බලන්න කිව්වොත් අර ආනාපාන සංසිඳන වාගෙන එක සංසිඳන. ඒක මම කියාගත්තොත් මගේ කියාගත්තොත් මගේ ආත්මේ කරගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් අර අහා කියන්නේ ඔඩක් වේලාගත්තා වගේ හිත කල්පෙට පටන් ගන්නවා. ඒ නිසා මෙතනදී තාමත්ම සූක්ෂම විදියට තමන්ගේ සීලේ පරීක්ෂා වෙනවා. මානසිකව හීනමානයක් හෝ අධිමානයක් තියෙනවා නම් පිස්සු හොඳ එක එනවා මෙතෙන්. ඒ නිසා මෙතෙන්දී අනකොට හොඳ මානසික සෞඛ්‍යයක තියෙනවා. ඒ නිසා ඊට ඉස්සෙල්ලත් හැබැයි මේ සීලය පිළිබඳ සත්‍තහ පිළිබඳ සහ මානසික සෞඛ්‍ය පිළිබඳ පරීක්ෂා වෙනවා. මෙතනදී අන්තිම පරීක්ෂාව කරනවා මේ දේ වෙනකොට මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව වැරද්දක් ඇත්ත වශයෙන් දැනගන්න එක. නැත්නම් මිච්ඡා දිට්ඨි අයුරිසෝ මනස්කාර මේක පෙරදක්මක් නැති කරන තිබුණොත් එක තැන කරකෝ කරකෝ කරකෝ කරකෝ කියන්නේ නැසන් දිට්ඨිය දිට්ඨිජු කම්මේ සීත වෙන දිට්ඨිය ඍජු වෙන්න ඕනේ. හොඳට සද්ධාවක් තියෙනෝනේ බුදුහාමුදුරුවෝ පිළිබඳව ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පිළිබඳන ප්‍රසාද සද්ධාව නෙවෙයි මෙතන ඉල්ලන්නේ. ඕකප්පන සද්ධාවක් තියෙනෝනේ බුදුරජාණන්සේ විහිළුවක් නෙවෙයි කතා කරන්නේ කරලා බලපු දෙයක් මේ කතා කරන්නේ. ඒ වගේම කාට හරි කිව්වොත් කෙරුවොත් හොඳක් වෙන දෙයක් මේ කතා කරලා තියෙන්නේ. ඒ නිසා මම බුදුන් විදිහෙන් මගේ ජීවිතේ පූජා කරනවා. හය පූජා කරනවා. මේ දේ වෙනුවෙන් මම අපකප වෙනවා කියලා ඒකටම යෙදෙන සද්ධාාවක් ඕනේ. ඒක මම නැවතත් කියන අමූලික සද්ධාාවක් නෙමෙයි. ඒකම උත්තර පසුවිමත් කියනවනේ මම ඉන්නේ සීලෙක කියන්නේ. කොත්තනක හෝ සීලේ කඩුණයි කියලා දැනගත්තොත් ඒ යෝගාවචිත්‍ර මේ වෙලාවේ බාහන හරියන්නේ නැත්නම් මගේ සීල නිසා තමයි මගේම අඩුපාඩු නිසා තමයි කියලා අර හිත හීනමානයකට වැටුණොත් මේ ආය අර සම්පූර්ණ පාල කන්දරේ ඒ වගේම චෛතසිකයක් තියෙනවා මේ අදිමොක්ඛය කියලා. අදිමොක්ඛය කියන්නේ පෙරදැක්ම. තමයි දැනගන්න ඕනේ මේ සංස්කාර සාක්ෂි දෙනකොට මේම තමයි ස්වභාවය. උපේක්ෂාව කියන්නේ මේක තමයි. සතිය ඊටාම උත්කෘෂ්ඨ මට්ටම කියන්නේ මේක තමයි. නිවන කියන්නේ මෙන්න මේ මේකක් තමයි කියන එක අහලා හරි දැනගත්තොත් ඒ හිතේ පහළ වෙන දේවල්, කොච දාන දේවල්, පෙනබුගු වෙන දේවල් මේ මෙහිට සංසිඳනකොට යෝගාවචරයට සංස්කාර සමතය එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ ඇති වෙන පැත්ත නෙවෙයි. සංස්කාරයන්ගේ නිරෝධ වෙන පැත්ත, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත දැකලා ඒක ප්‍රතිපත්තියේ ප්‍රයෝජනයක්, ඵලයක්, වටිනාදයක් කියලා තේරුම් ගන්නට පොතේ නම් ලක්ෂ වාරේ කියවටවත් මෙතෙන්දී අදාළ වෙන්නේ නැති වෙටි ඉතියි. කොච්චර වරද්දගෙනද කමන්න කවදා හරි හරියට ඒකට පිළිපැද්දොත් වහාම ප්‍රතිඵලක් තියෙනවා. එනිසා මේ සංස්කාර පිළිබඳව කාය සංස්කාර වලට වැඩිය සියුම් බවක් වචී සංස්කාරේ තියෙනවා විතක්ක ਵਿਚාරේ ඊටත් වැඩිය සියුම් බවක් තියෙනවා චිත්ත සංස්කාර සමානපිට මනෝ සංස්කාර කියලා පාවිච්චි කරනවා මනෝ සංස්කාර කියන එක බුදුහාමුදුරෝ අර්ථකථනය දෙන්නේ වේදනා සහ සංඥා කියන চৈতසික දෙක මේ මතුවෙන නුහුරු වේදනා වගයක් මතුවෙන මේ නුහුරු සංඥා එහෙම නැත්නම් හඳුනා ගැනීම වගයක් අල්ලගෙන සංස්කරණය කරන්න පටන් අරගත්තොත් ආය සංසාරයට අහුවෙනවා. ඒව සංස්කරණය කරන්නේ නැතුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා හොඳට විවේකීව යන්න පටන් අරගත්තොත් ඒ ගැටෙන් අලුතෙන් ගැට වදින්න නැතුව මේක ගෙවම් කරන්න නම් ත්‍රිපිටකේ නොදන්න හිටියට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දන්නවයි කියලා හිතාන හිටියොත් නම් පටලවල වටා ගත්තොත් නම් මේ වෙනුවට හිතෙනවා මේ විවේකයේ ඉන්න එක අනිච්චන් දුක්ඛං නැත්තම් කියලා මෙනෙහි කරන හොඳ නැද්ද? අසුභ භවනා කළොත් හොඳ නැද්ද? බුද්ධ අනුසති ටිකක් කළොත් මොකද? මම මම මෛත්‍රී භාවනා කරන වෙලාවයි මෛත්‍රී භාවනා මොනවද කියන්නේ මේ සේරම සංස්කාරය. මේ වෙලාවේ බුද්ධ අනුසතිය සංස්කාරය කියලා හිතාගන්න. මේ වෙලාවට කරන මෛත්‍රී භාවනා සංස්කාරය. ඔක්කොම දේ තමයි යමක් නොකරේ. මේක තමයි අපිට බැරිම දේ. යමක් නොකර පිළිසිදු වෙන හිත දිහා බලාගෙන මේ සංස්කාර ශක්තිය වෙන්න ඇරලා බලානින් එක තමයි සක්කාය දිට්ඨියට කරන්න බැරි. මාන්නයට කරන්න බැරි. තණ්හාවට කරන්න බැරි. ඒසා තණ්හා මාන දිට්ඨි ආහාර නැති කරලා ක්ලාන්ත කරලා ගෙවම් කරන්න නම් මේ දේවල් එක ප්‍රතික්‍රියා කරන්න නැතුව මම මාගේ කියන්නේ නැතුව ගතකරනද අපිට මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාවේ තියෙන ෂටගති මායාවී ගති සහ වංචනික ගති පිළිබඳව හොඳ පුළුල් අවබෝධයක ඉන්න ඕනේ. හැබැයි අපේ තේරවාදයේ තියෙන වටිනාම දේ තමයි මේ හරියට මේ පාර ඇඳගෙන ගිහිල්ලා මෙන්න මෙතනදී ඔබට මේ මේ දේවල් වෙනවා. මෙහෙම වෙනකොට මෙන්න මෙහෙම කරාපන් කියලා වෙන කිසිම සාසනයක නැති. සීතියමත් ඇඳලා දීලා පෙන්ලා දීලා තිනවා මේ මේ තැන්වල බොරු වලවල් කියනවා මේ වපුරු වලවල් කියනවා මඩ බොරු කියනවා කවර වලවල් කියනවා වැටෙන්න තු ඵලයන් කියන එක කියලා තියෙනවා. නමුත් අවාසනාවකට වගේ. පසුගිය අවුරුදු 1000ක පරණ සිංහල බුද්ධ ආගමේ මේක හැලිලා. අපි බෝධි පූජා වලට පෙළඹෙනවා. අපි බර ගහන්න පෙළඹුණා. ගිජ්ජු හොල්ලන්න පෙළඹුණා. කොඩි ගෙනියන්න පෙළඹුණා. ගෝධා කරන්න පෙළඹුණා. ඒක ලියලා තම්බිපල්ලියේ අසරයක් ඒ අල්ලාහු අක්බර් කියනකොට අපි තත් දවසේ පිටිත් දානවා. යාරකට උඩින් යන්න දානවා. අරකට මේ මූල ධර්ම කරන්න දානවා. මේ ක්‍රමයට ගියාට පස්සේ මේ සංසිඳවනවා කියන එක එහෙම නැත්නම් පස්සම්බණිය සංසිඳ වීම කියන එක අපිට අමතක වෙලා තියෙනවා මේ උරුට්ටු වෙච්චා. කොතනදීද මේක ගිලි වුනේ කියන්නේ හරි අමාරුයි. හැබැයි මේ අනුරාධපුර යුගයේ පොරොන්නර යුගයේ වෙනකොට මේක සෑහෙන පන්තිබිලා තියෙනවා. ඒ කියන්නේ ධර්මයේ තිබිලා තියෙනවා. අවාසනාට වගේ මේ බටහිර ආක්‍රමණ එහෙම නැත්නම් මේ බුද්ධාගම විරෝධීව කටයුතු කළ ඇත්තෝ මේකට නම් අත තියලා නැහැ. ඒගොල්ලෝ ඒ වෙනුවට කිරියු මොකද්ද? කාමයේ හඳුන්වනවා. ලාභ සත්කාර සිලෝක හඳුනා ගැනීම පට්ටන් දී. දීපු ගම බුද්ධ ජනතේ සඳහන් කරපු අඤ්ඤෝයි වික්ක වේලාව සත්කාර සිල සම්මානෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී පටිපදා කියලා ලාභ සත්කාර දීපු ගමන මේ නිවන් ගමන ඇහිලෙන. මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාව ගොජ්ජ දාන. ඊට පස්සේ කිරි කියන බුද්ධහම ගැන ත්‍රිපිටකේ දන්නවනම් ත්‍රිපිටකේ කටපාඩම් කරන්න පුළුවන් නම් හිටගෙන බණ කියන්න පුළුවන් නම් අන්න බුද්ධහම. හැබැයි මේ මනුස්සයා ගාව මේ සීල සමාධි ප්‍රඥා පැත්තේ මේ විකසන ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක ඕනේ මේ ටික ධර්ම නම් පුළුවන් කියන මට්ටමට මේ ආගම සහ ධර්ම දෙක අතරදී අර මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා අපපටිපත්‍ය අවිජ්ජා දෙකෙන් අපපටිපත්‍ය අවිජ්ජා ලොක් කළ මිච්ඡා ප්‍රතිපත්‍ය අවිජ්ජා පතර තියාගත්තා වගේ ආගම ඉස්සරහට තියලා අපි ධර්ම පිටිපතර දාගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ලොකු ස්වාමීන් වහන්සේ මේ විදර්ශනා පරපුර පොතෙන්ද ගිලි වුණේ කියලා බලන්න විශාල ගවේෂණයක් කරලා තියෙනවා. කරලා බලන ලොකු සාංශයට නැවතීමේ ලකුණම දැකලා කියනවා අපේ සිංහල ඇතුළ විපස්සනා පරපුර කැඩුණා. කැඩුනේ අන ඇදලා ඇදලා ඇදලා ඇදලා ඇදලා බොහොම අමාරුවෙන් අන්තිමටම නැතිලා කියනවා. එනිසා අවුරුදු 13 ඉඳි වගේ පැවිදි වෙලා කියන්නේ 1913 17 ඉඳි පැවිදි වෙලා අනස්කනන් වෙනවා. ආරණ්‍ය වලට ගිහිලා පුස්කොළ පොත් බලලා හොයලා තියෙනවා මේ පැවිද්දේ. නිසරණාධ්‍යාසයේ ප්‍රයෝජනය අද බැරිද කියන්නේ. දකින්න දකින්න හැම කෙනාම කෙරෙතන බෑ නෑ. අපිට ගුරු පරපුරු නෑ, විදර්ශනා පරපුරක් නෑ, භාවනාවක් නෑ. ඒ නිසාම සීල රැකගෙන ඉන්නේ. ඔය ලොකු සාහිත්‍යකාව තිබිලා තියෙනවා නෑ මේක එහෙම වෙන්න බෑ බුදුහාමුදුරන්ගේ මේක තිබිලා තියෙනවා අදිස්ථානයක් මේක අපේ ශක්තියක් නෙවෙයි බුද්ධ ශක්තියක් තියෙන මේක හොයන්න ඕන කියනකොට තමයි ওই ධනවකන්දර ගිහිල්ලා ගුරුමින් ආපු ස්වාමීන් වහන්සේලා දැකලා හරියටම ලස්සට පෙන්නලා දුන්නා මෙන්න මේකයි පාර මෙන්න මේ මේ තැන්වල කඩ කඩින් තියෙනවා කඩුළු තියෙනවා බාධක දීවීම් තියෙනවා හරියටම මිච්ඡාපටිපත්‍ය අවිජ්ජාව පිළිබඳ දැනගෙන ගියොත් අපටිගත අවිද්‍යාවෙන් අඩුපාඩුකම් තිබුණත් යන්න පුළුවන් කියන එක දැනගෙන ඉස්සල්ලාම වගේ ලංකාවේ මිනිහි විදර්ශනා පරපුර ගැට ගැහුවට පස්සේ උන්වහන්සේට මේ පන්සල් සාකච්ඡා කරලා තියෙනවා මේ ගොඩක් ලියලා කියන්නේ. මොකද මේ ඉස්සරහට මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති නිසා මේ කොච්චර රිලේ රේස් එකක් යනකොට බැට්නික වැටිලා කොච්චර කිව්වත් ඇති වැඩක් නැහැ. බැට්නික ගෙනියන්න නැතුව දුවල වැඩක්. ඇහිලා තියෙන්නේ. දැන් ආය හම්බුණා කියන එක ලොකු දාන්ද ලියන්න උත්සාහ කරන් තියෙනවා. ඔය විදසුණු පරපුර කියලා පොතක් වශයෙන්. ඒක කියවනකොට තේරෙනවා කොච්චර ලෙවකකා ලෙවකකා පුස්කොළ පොත් කියවලා තියෙනවා. කියලා ආර પરම්පරා මේ ගුරු પરම්පරා ඔක්කොගෙම තිබිලා තියෙන උපරිම. උපරිමේ තිබිලා තියෙන්නේ චතුරාර්යක භාවනා විතරයි. මෛත්‍රී භාවනා බුද්ධානුස්සතිය අසෝ මරණ සතිය තිබිලා තියෙනවා. ඒකත් මොකද්ද? ඒකට කියපු ગાථා ටික බුදුහාමුදුරුවෝ ගාව ඉඳගෙන කියෝන එක තමයි භාවනාව. කරලා ධ්‍යාන ලබන කතාවකුත් නැහැ. ඒතියෙදි තමයි හරියටම භාවනා කරලා පිම්බීම හැකිලිම වේවා, ආනාපාන සතිය වේවා, කායන පසන වශයෙන් ඒ අරමුණ හොඳටම ගෙවම් කරලා ඒ ගෙවම් කරනවායි කියලා කියන්නේ නැතිවීමක් අසරණ වීමක් නීරස වීමක් බය කරන දෙයක් නෙවෙයි මේ සංස්කාර සමතයක් මේ හිත වෙන්නේ මේ කාය සංස්කාර මට්ටම. ඒක සමතේ කරාට කාපට් එකේ යට තියෙනවා. එහෙම නැත්නම් චිත්ත සංස්කාර වශයෙන් තව වෙනමම පොදියක් තියෙනවා. එතන තමයි ගැටෙන්නේ. ඔය කාය සංස්කාර සමතේ නම් Hindu ආගමෙත් තියෙනවා. කතෝලික ආගමෙත් තියෙනවා. මුස්ලිම් ආගමෙත් තියෙනවා. ශීක් ආගමෙත් තියෙනවා. ඒක අයින් කරුවට පස්සේ මේකයි ඒකේ නියම ඵලය කියන එක හෝ ඊට යට තියෙන අනුසේ මට්ටම ගැන කිසිම කෙනෙක් හිතුවේ නැහැ මේක මිනිස්සුන්ට කරන්න පුළුවන් දෙයක් කියලා. ඒක හිතුවක දෙවියන් ආශ්‍රිතත් ඒ වැඩක් තියෙන අපිට කරන්න බෑ. ඒක මරණයෙන් පස්සේ දෙවියන්ගේ අනුකම්පාවෙන් කෙරෙන්නේ. මොම ਸਰවඥන්සේ ලියලා කියලා ගෝලිය හදලා પરම්පරාවෙන් ගෙනල්ලා හොඳටම පෙන්න දෙලා තියෙන විට සුදුසුකම් නම් ගොඩක් ඕනේ. හැබැයි මේ සුදුසුකම් වල ත්‍රිපිටකය දැනීම කොහොමඩක්වත් නැහැ කියලා මතක තියාගන්න. ඒ කිසිම පූජා සත්කාරයක්වත් නැහැ. මොනම දෙයක් අහන්න. ආරියෂ්ඨංග මාර්ගයේ හෝ සත්‍තිස් බෝධිපක්ෂික ධර්ම අරගෙන බලන්න කිසිම තැනක ඔය ගෙජ්ජි හෙල්ලුවේ නැතුවට පොඩි විසිකිරුවේ නැතුවට බෙර ගැහුවේ නැතුවට නැටුම් ගන්නයි දාලා නැටුවේ නැතුවට කිසිම ප්‍රශ්නයක්. ඇත්තට මේක කරනකොට භාවනාවට බාධායි කියන එක විතරක් කියයි. මේ සංසිඳ වීම පැත්තයි කරන එකයි මේ අවසන පැත්තක් කරනවායි කියන එක දෙකක්. ඔය සේරම යන්නේ දාන සත්කාර සම්මාන දිලෝක පැත්තට. නිසා යෝගාවචරයට සිද්ධ වෙනවා මේ ගඟ දිගේ ඉහළට පීන ගමනේ මේ සියල්ලම නටද්දි දඟලද්දි තමන්ගේම අනුසය කෙලස් පවා තමන්ගේම වචනික ධර්ම ෂටගති මායාවේ ගති ඒක නැත්තම් වංචනික ධර්ම මේ මොනවා හරි හිග්ගයක් ඇති කරන්න හදද්දි සංස්කාර කරගන්න හදද්දි නෑ වුණා වගේ කන්තුනට නෑ වුණා වගේ ඇතිුණට නොදැක්කා වාගේ දැනුම තිබුණට මෝඩයෙක් වාගේ කොන්දපණ හයිය හති තිබුණට දුබලයෙක් වාගේ මලමිණියක් වගේ ඉඳගෙන මේ සංසිඳීම කරගුවොත් අන්න තේරුම් කරගන්න පටන් ගන්නවා හරි බාර දැනගෙන කාය සංස්කාර සංගමනේ සංසිඳවගෙන ගියත් ওই චිත්ත සංස්කාර පැත්තකට යනකොට අපේ මේ ෂාට ප්‍රඥාව මේ ෂාට ප්‍රඥාව කියලා මම හඳුල්ලා දෙන්න හදන මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව මොන්න තරම් දහකට දාන. ඒක පිළිබඳව බුදුහාම කිසිම තැනක අව탁සිරු කරන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කළා තියෙනවා මෙතනයි ගැටේ ඒ නිසා හොඳම දේ තමයි ඒන ප්‍රශ්න කල්යාණ මිත්‍රයන් අතර සාකච්ඡා කරන්න. දන්නේ කෙනෙකුට කියලා අහගන්න. හොඳට මතක තියාගෙන තනියම කල්පනා කරලා නම් කවදාකවත් කොට ඉන්න බෑ. ඒක අනිවාර්යෙන් පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷ කියන්නේ මේ ප්‍රශ්නේ ආපුවම මේමයි කරන්න කියන එක අවශ්‍යයි. සමහර විට කීක ත්‍රිපිටක අධ්‍යාපන තුනක් ලැබෙන්නේ ඉඳ තියෙනවා. මේ කැලලයි මෙතෙන්දී යොදන්න ඕන කියන එක නම් ඒක නෑ. ඒක ඔය පොතේ දැනුමේ නෑ. ඒක නිසා මේ අවිද්‍යාව සහ සංස්කාර අතර තියෙන මේ සම්බන්ධතාවයේදී ඇතුළත පැහැරෙන වෙනුවට බාහිරේ කොච්චර දඟලුවත් ඒක අවුලකට පත්වන මිසක විසඳුම් ප්‍රත්‍යකට එන්න බෑ. විසඳුම් තත්වයකට ඇතුළට ගියත් එන්න බෑ. මොකද උඹා අතුරු මාර්ග තියෙනවා. බොරු වලවල් උමම් මාර්ග වගුරු මේ එහෙම නැත්නම් කවරවලවල් හරියට කියන හැබැයි බුදුරජාණන් වහන්සේගේ නොකිය වෙන බණක් තමයි මේ හරියදී ගවරවලකට වැටුණත් සාධාරණයි පිනක්. මොකද මේ වැටෙන්නේ නැතුව යන්න බෑ දැන් සර්වඥාන්සේ උනා අන්තිම භවයේ පස්චිම භවිකයෙක් වශයෙන් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනකොට අනිතකොට හිතා ගන්න බැරි දෙල්ලන් ටිකක් කොටලා. කොටිම ශිෂ්ට සමාජයේ කියන්න බැරි ටිකක් ආර්ය පරිශ්‍රණය කරලා තියෙනවා මේ මේක ඉස්සලා හොඳටම දැකලා. මොකද මේ ජීවිතෙත් ඒක කලුපිරි මැදලා බලන්න. බලලා තමයි මම සඳහන් කරේ දැන් උඹලට මම කරපු දේවල් කරන්න ඕන කරන්නේ. මම මැද මාවට කියලා දීලා තියෙනවා. ඒ නිසායි ලොකු සංසේ නිතරම මේ බුදුහාමරගේ කුඩ ගැන කතා කරනකොට සඳහන් කරන්නේ බහුන්නම් වතසෝ භගවා සත්තානං දුක්ඛා අපහත්තා. බහුන්නම් වතසෝ භගවා සත්තානං සුඛා උපහත්තා. බුදුරජාණන් වහන්සේගේ තමන් වහන්සේගේ මහා කරුණා මහා ප්‍රත්‍යාව නිසා මේ සත්‍ය කරේ එන තින දුක් විශාල රාශියක් අයින් කළා. ඒකේ මනසට කපට හිතා ගන්න බැරි අම්මා මුත්තටවත් කියලා දෙන්න බැරි જાති සැප රාශියක් ලං කරලා දීලා තියෙනවා. ඒ කාලෙට තමයි අපි බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. ඉතින් ඒකේ වුණත් යනකොට තේරෙනවා මේ සංසිද්ධිකන යනකොට කොච්චරක් අපි දන්නවයි කියලා හිතාන දින දේවල් අපිට විරුද්ධ වෙනවා. ඒ සඳහා අපි ලොකු ස්වාමීන් වහන්සේක වචනෙන් කියනවා නම් එකයි උන්වහන්සේ නිතර මතක් කරන්නේ ලෑස්ති වෙලා යන්න. ඕන දෙයක් වෙන්න ඉඩ තියෙනවා. කාය ජීවිත නිර්පේක්ෂව මේ කරගෙන යන එක තමයි තියෙන්නේ. මේ අටුවාචාර්ය සංසද සමහර වෙලාවල් වලට මෙවැනි தත්ත්වයන් යටතේදී ශ්‍රද්ධා විදිය සති සමාධි ප්‍රඥා ආදී පංචේන්ද්‍රිය ධර්ම දිනු කිරීම සඳහා දිනු කිරීම සඳහා ක්‍රම රාශියක් පෙළගස්සලා තියෙනවා බුද්ධ ශාස්ත්‍ර දේශනාවේ සඳහන් වෙනවා සක්කාය කිරියාය සප්පාදේති සත්තා සාතච්ච කිරියාය සප්පාදේති සක්කච්ඡ කිරියාවයි සප්පාය කිරියාවයි සාතච්ඡ කිරියාවයි මේ වැඩේ කෙරෙන්න ඕනේ සැප පහසුකම් ටික අවශ්‍ය සප්පාය කරනු පුළුවන් තරම් සරසලා දෙන්නේ කියලා. හැමදාම නියම වෙලාවට වාඩි වෙලා පුළුවන් තරම් ගැඹුරකට ගිහිල්ලා ඒකට ඉන්න ඕනේ පහසුකම් ටික සලසලා. සාතච්ඡ කිරියාවයි සප්පාදිත නිචපතා මේ වෙලාවට ඒක කරන්න. ප්‍රතිඵල තිබුණත් නැතත් කරන්න. සක්කච්ඡ කිරියාවයි සම්පාදේ වී සක්කසලා යහ යටහත් පහත්වව බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් මේ වැඩේ කරන්නේ. මේක බිස්නස් එකක් කරනවා වගේ ඕ ලාභ සත්කාර බලන්න කරනවා වගේ. ඒ වගේම කායේච ජීවිතේච අනපේක්ෂතාව උපට්ඨපේසි. මගේ කායේ තියෙන තිබේවා ජීවිතේ තියෙන තිබේවා මෙවැනි අරිය පරිශ්‍රණයක් සඳහා මට යෙදෙන්න වුණත් ලොකු දෙයක් කියලා මේ සද්ධාහදී ධර්ම වෙනුවෙන් කැප කරන්න පුළුවන්. ඒ වගේ සංඛාරාණං කය මේවානුපස්සති. කාය සංස්කාර වේවා, වචී සංස්කාර වේවා, චිත්ත සංස්කාරව ගෙවෙන තරමටයි වැඩේ තියෙන්නේ. නිසා සංස්කාර වලට කියන අර්ථය රස කිරීම කියන. සංස්කාර නම් දේවල් රස පිං රසෙ. හැකියාවල් රසෙ. මුදල් රසෙ, ලාභ සත්කාර සම්මාන රසෙ නම් සංසාර කියලා හිතාගන්න. විසංකාර කියලා කියන්නේ රස කිරීම වෙනුවට ක්ෂය වෙලා යනවා, වැය වෙලා යනවා, නිරෝධ වෙලා යනවා. ඒ නිසා සංඛාරාණං කයමේ වානපස්සේ සංස්කාරයන්ගේ ක්ෂය වීම දකින්න. මේ තද බල පාළුවක් හිතට එන. තද බල තනිකන් දෝෂයක් හිතට එන. තද බල අසරණකමක් හිතට එන. තද බල නීරසකමක් හිතට එන. තද බල මම්මුලා වෙච්ච ගතිය දිශාමාරු වෙනවා කියලා මේක ප්‍රත්‍ය සඳහන් කරන දිශාමාරු වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් ඒක ගෝධනෙ කරන ඇද්දකටලා ආය අර පරණ පුරුදු මේ සංඥා ගොඩක් ඔළුවට දාගන්න එකයි. නමුත් මේ නිවනේ ස්වභාවය තමයි කිසිම දෙයක ආලම්බණය වෙලා නැහැ. කිසිම දෙයකින් ඒක වචන වල දාලා විස්තර කරන්න බෑ. ඒ වගේම හේතුඵල ධර්මයෙන්වත් නිවනට යන්න බෑ. හේතුඵල ධර්මයෙන් නිවනට කිට්ටු කරුවාට පස්සේ නිවනට වැටෙන්නේ අහේතු ධර්මයකින් වැටෙනවා. ඉතින් නිසා මේ නොදන්න තැනකට යනකොට කියා ගන්න බැරි තැනකට යනකොට පාළුතන්ට යනකොට පුරුෂ ධෛර්යයෙන් පුරුෂ ධාමයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ඉදිරියට යන්න නම් මේක දැනගන්න ඕනේ මේ වෙලාවේදී නැවතත් අර පරණ පුදු සංඥා ඇති කරන්න වෙන මොකක්වත් නිසා නෙවෙයි මේ මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාව නිසා එනිසා ඒක නැති කරන්න අපපටිපත්ති අවිද්‍යාව නොදන්නවම නැති කරන්න බණ අහන්න ඕනේ ධර්ම සාකච්ඡා කරන්න කමඨාන් සුද්ධ කරනවා. නැවත නැවත මේක කරමින් කරමින් කරමින් යනකොට ওই සංසිද්ධ වීමේ කලාව මේක කිසිම විද්‍යා ගුණයක් මෙතන. මෙතන තියෙන සම්නිකර කලාවක්. අන්නෙතන ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්න මේ සංඥා වේදනා දෙක විවිධාකාරයෙන් පසුබිමට සාපේක්ෂ නැති නූ සූත්‍රේ කරනකොට මේකට ප්‍රතික්‍රියානුකර ඉන්නවා කියන එක දැන් අපිට මේ බුදු කෙනෙක් පහළ වෙලා අවුරුදු 2600ක ඉතිහාසයක් තිබිලා භාවනා මධ්‍යස්ථාන හදලා දීලා ගුරුවරු ඇවිල්ලා කණ්ඩ දීලා බොණ්ඩ දීලා ඔක්කොම කරත් කරන්නේ. බුදුහාමුදුර කොහොම හොයාගන්නද කියලා නිකමට හිතා. මේක මධ්‍යම ප්‍රතිපදා කියලා මොන තරම් මොන තරම් අහඹයක් වෙන්නද ඒකෙදි කියනවා කම්පියුටර් එක ඕපන් කරලා කීබෝඩ් එක කැරලා රිලෙව් එකට නටන්න දුන්නා. කීබෝඩ් එක උඩ කොච්චර කලාතුරකින් MEC C කියලා වදින්ද කියලා අහනවා මේ ස්ක්‍රීන් එකේ. ඒ තරම්ම පොබදින් ඉඳ තියෙනවා. ඊළව නටනකොට ඒ වර එක MC MEC MC MEC MEE C square. අන්න ඒ වගේ පොට්ටයක් බුදුහමරන්න වැඩිලා තියෙනවා. හැබැයි හරියටම මේකයි ධර්ම කියලා උන්වහන්සේ අල්ලුවා. මේ වෙලාවේදී සංසිඳන එකයි කරන්න ඕනේ මට මම නිතරම කියන දෙයක් තමයි ඒ කියන කොටත් ඇඟ කිලිපොළනවා. මේක අපිට වෙන්නේ නැති නමුත් අපි කවදාකවත් හිතුවේ නැහැ මේකයි මධ්‍ය ප්‍රතිපදාව කියලා. මේක තමයි විද්‍යාව කියලා. මේක තමයි සංඛාර සමතේ කියලා. ඒක නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ මේ තරම්ම කාමයේ පිටිපස්සේ ඇවිදින්න. මේ තරම්ම එකිනෙක පරයාවේ පර පරයා කටයුතු කරන්න හදන මේ කාම ලෝකේ. මේ තරම්ම අම්මා අප්පටත් බොරු කියන මේ ලෝකේ කාටද මේක හේතු ගන්නලා දෙනවයි කියන්නේ. මෙච්චරම මේ අඳුරම් පිනවන්න රූප මදි, ශබ්ද මදි, ගන්ධ මදි, රස මදි, පොට්ටබ මදි කියලා. ළඟට මේ දේශපාලන ආර්ථික විද්‍යාව සමාජයක් තියෙන සමාජ ධර්මයක් තියෙන තැනක මේ දේ තව මනසකට සම්ප්‍රේෂණය කරනවා කියන එක පොඩ්ඩක් හිතන්න. ඉතින් හිතාගන්න බැරි ආශිර්වාදයක් තියෙනවා. ඊටත් පස්සේ අවුරුදු 2600ක් මේ දක්වා එනවයි කිව්වහම අපේ પરම්පරාවේ මේ ආර්ය પરම්පරාව තේරවාද પરම්පරාව මොන්න තරම් කැපකිරීමක් කරන්නද මේ ඒ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ඊට පස්සේ කියලා දෙන්න ගියාම ගිහියන්ගේ වැඩේම ගෝලයන්ගේ වැඩේම චරුචරු තමයි මට අරක නැහැ මේක නැහැ එහෙට කරන්නේ එව්ව අහනකොට බිමට දාපුවත් බල්ලෝ කන්නේ. මොකද අපේ හැම හැකියාවක්ම තියෙන මේක කරන්න බෑ කියන්නේ. ඉතින් ඒ චීදී හරියට මේ කතාවේ මේ චිත්ත කතාවක් පොත පොනකොට කාටට ගිර අඬුවක් දාලා හරස් කරලා අර කතාවේ පොවන්න වගේ මේ ගිනල්ලා දීලා තියෙන ගමන දිහා බලනකොට තේරෙනවා මේ අවිද්‍යාව සහ සංස්කාර අතර තියෙන මේ තත්තුමාරු සිස්ටම් එකේදී ඒ හරහා මිච්ඡර අවිද්‍යාව ලෝකෙකින් සංස්කාර නොකර සිටී. චේතනා පහළ නොකර සිටී. එහෙම නැත්නම් නව නිර්මාණ සකස් කිරීම, අරැඳීම, ගෙත්තම් පන්නන් වැඩ රැස් කිරීම. අඩු ගන්න එක චිත්තක්ෂණයක මට්ටමේ. පරිේශන මට්ටමේ නොකර ඉන්නවා කියලා කියනකොට තේරෙනවා මේක සම්පූර්ණ මේ සමාධියන ගමනත් එක්ක පානකොට පටිසෝත ගමනක් කියලා දරුවත් දේශනා කරනවා. හැබැයි ඒක කියනකොට හරි බයක්, හරි ගෞරවයක්, හරි බැරි වෙයිදෝ කියන සැකයක් පහළ වෙනවා. නමුත් කිසිසේත්ම මේ ධර්ම දේශනාව හෝ බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම මන්දෝත්සාහය කරන්න නෙවෙයි තියෙන්නේ. එකයි කියන්නේ මේ ගමනේ අපි දැන් පෑහෙන්න වැඩ ඉවරයි කියලා මම කියනවා. මේ මූලිකව අවශ්‍ය කරන සීල ශික්ෂාව කියලා කියන්නේ පුංචි වැඩක් මේ දෙයක් වගේ දකිනකොට නීවරණයන්ගෙන් තොරව ඒ චිත්තක්ෂණ කීපයක් හිත පවත්නවා කියන චිත්තවිසුද්ධිය කියන්නේ ඒක නිකමටවත් අව탁සිරු කරන්නේ. ඒකෙදි අඩු ගන්න අපි ළඟ අවිද්‍යාව තියෙනවා මිච්ඡා දිට්ඨිය තියෙනවා අපි ධම්මා දිට්ඨිය හදන්න ඕනේ විද්‍යාව ඇති කරන්න ඕනේ කියලා මේ තමන් ළඟ තියෙන මේ අඩුපාඩුකම් ටික පිළිබඳව ස්වයං විවේචනය කරන්න පුළුවන්කම කියලා කියන්නේ පුතුමාකාර නිහතමානීකතිය. ඒ තීදී අපිට දැක තියෙන සාධාරණයි අපි කරන්නේ ඒක මේ කවුරුත් කරන දෙයක් නෙවෙයි හේතුඵල ධර්මයේ කියන්නේ නරක දෙයක් කරනවා නම් ඒ හේතුඵලයෙන් හොඳ දෙයක් කරනවා නම් හේතුඵලයෙන් නමුත් අර සංකීර්ණ විදිහට මේක ලස්සනට ගෙවක් කරලා බුදුජනන්සේ සඳහන් කරලා තියෙනවා මේ ලෝකයේ ඇති වෙන තාක් ඇති වෙන්නේ දුක්මයි කියන. ඒ නිසා යම් තැනක යම් දෙයක නැතිවීමක් වෙනවා නම්, ක්ෂය වීමක් වෙනවා නම්, වැය වීමක් වෙනවා නම්, නිරෝධ වීමක් වෙනවා නම්, ওই නිරෝධ වෙන්නේ, ක්ෂය වෙන්නේ, වැය වෙන්නේ දුක්මයි. එනිසා පුළුවන් තරම් නිරෝධයේ පැත්තට පුළුවන්තරම් ක්ෂය වෙන පැත්තට පුළුවන්තරම් වැය වෙන පැත්තට සාදරව සක්කච්ඡාකාරීව බලන්නේ කියන. උදාහරණයක් වශයෙන් කියනවා නම් ප්‍රස්වාසයේ අගදියා බලන්න නිවන වගේ. ප්‍රස්වාසය කියන්නේ තද්ද බල ක්ෂය විය. තද්ද බල වැය විය. තද්ද බල නිරෝධය. ඒක ආනාපාන සංසිඳනවා කියන කෙනෙකුට හිතාගන්න මේක තමයි නිවන කියන්නේ. මේක තමයි කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ. ඒ නිසා මොන දෙයක් ඇවිස්සලා තිබ්බත් හොඳට මතක තියාගන්න කොයි දේ ඇවිසුණත් නිවෙන. කොච්චර අපි දැක්කනේ අවුරුදු 30ක් විතර ඔය මේ මේ යුද්ධයක් තිබ්බනේ. අපිට ඒ කාලේ හිතාගන්න පුළුවන් කමක් තිබුණා මේ කෙලවරක් තියෙන්නේ. ඉවරයි. එතකොට නම් අපිට සතුටක් තියෙනවා. ඒ නිසා කියනවා ඔය සංස්කාර සංස්කාර වල බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ කුඹලා කියන නම සඳහන් කරනවා. කුඹල කියන්නේ නිකන් අහගෙන මැටි පිටක් අරගෙන අම්බල ලස්සනට හදලා පුච්චලා එක එක මැටි වලන් හදන එක. විනහාමුදු කෙනෙක් කියලා කියනවා ආමුදු කෙනෙක් මේ සංස්කාරයන් පිළිබඳව කුඹලගේ උපමාවෙන් කියනවා කුඹලේ සුමානයක් කරලා හදන මැටි වලන් පොල්ලක් ගත්තාම වරුවෙන් කඩනවා. කුඹලගේ සුමානකඩ පොළු පාරයට වරුවයි. ඒ නිසා භාවනා හරියට කොළුකාරයෙක් වෙනවා නම් උඹ කොච්චර වළං හැදුවත් නිලන එකයි තියෙන්නේ කෙලවර ගෙදලා ගාන ගාන ගාන ගාන එක හැබැයි අර කන්නවල්ලන් ගාන පිළිලම කරන්න යන්න එපා අවුරුද්දාසේ කන්නවල්ලන් ගාන එක ඇතුළේ තියෙන කො ගැවුවට වැඩි ඇඟට වැටෙන්නේ මුද්ද අවදිය මුද්ද සතියේ මතක තියාගන්න අපි මෙතෙක් කරපු සෑම නිර්මාණයක් තුළම තියෙන්නේ මම ආයනයයි මාන්නයයි තෘෂ්ණාව තිබිච්ච වේවතේ වෛර කරන්නත් එපා. මොකද ඒක කවදාද යතරින්න වෙනවා. නිසා රුවතින් අතහැරලා මේ මොහොතේ ආශස්වාස සංසිඳනට පස්සේ ඔකට අසුභ භාවනා කරන්න යන්න එපා. ඔක අනිච්ච දුක්ඛම් කියලා බලන්න යන්නත් එපා. මෛත්‍රී කරන්න යන්නත් එපා. බුද්ධාංශ කරන්න මේ ගෙවෙන එක ලොකු දෙයක්. ඊට පස්සේ පස්සේ මතක් වෙනවා අපි හිතමු රූප පේනවා, සද්ද ඇහෙනවා, ගඳ දැනෙනවා, නැත්නම් හිතවිලි එනවා. ඔය සේවරම ආ එන්නේ යන්නයි. එන වෙලාවේ බය වෙනවට වැඩිය යන වෙලාවේ සතුට වෙන එක විතරමයි විපස්සනා කියලා කියන්නේ. ඡායානපත්තන, වයානපත්තන, නිරෝධානපත්තන කියන්නේ ඒකේ සරලම නිදර්ශනය තමයි ප්‍රස්වාසයේ අග. පිම්බි වැකිලින් බලන එක නාගේ හැකිලිමේ අග. හොඳට බලන්න කෙරේ. ඉතින් මේක හරියටම මේ තැනටම එල්ල කරලා දේශනාවක් තමයි ඔය කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙච්ච තැනදී සඳහන් කරන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී යම් කිංච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම. උනාජ කියන යම් තාක් ඇති වෙන සුළු ඇති වෙන සහැවි ඇතින ස්වභාවයත් ඇති වෙන සියල්ල නිරුද්ධ වෙන සුළුයි කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. මේ ශාප කරා පැමිණෙන සෑම දුකක්ම ගෙවෙන සුළු. අප කරා පැමිණෙන ලෑම ලාභයක්ම සත්කාරයක් සම්මානයකුත් ගෙවෙන සුළු. මේ ගෙවෙන පැත්තේ තමයි නිරෝධ සත්‍ය තියෙන්නේ. ඒ නිසා පටිච්චසමුප්පාදේ අවිච්ඡපච්ච සංඛාර කියන වගේම අවිද්‍යාවත්තේව අශේෂ විරාග නිරෝධා. මේ අවිද්‍යාවගේ ශේෂ නැතුව විරාග වීම නිරුද්ධ වීම නිසා සංස්කාරයන් එතන එතනම ලක්තනව ලොප් වෙනවා. ඒකට අපි මිච්ඡා ප්‍රතිපත්‍ය අවිද්‍යාව නැති කරන්න ඉගෙන ගැනීම කරන්න බණ ධර්ම සාකච්ඡා කරන්නේ. මිච්ඡා ප්‍රතිපත්ති අවිද්‍යාවේදී නිහතමානී වෙනවා. ඡටමාය විගතියට එන දෙන. ඒ නිසා බුදුචාන් වහන්සේ ඔය බුදු වෙනත් ඉස්සර වෙලා ඒ ඒ මාර්ග ඥානය සම්පාදනය කරන වෙලාවේදී පළවෙනි යාමේදී මේ දේවල් වල හට ගන්න බැරුව ආස්වාසිය හට ගන්න බැරුව ප්‍රස්වාසිය හට ගන්න බැරුව ගැන රූප ධර්ම හට ගැනීම පැත්ත බලලා ඒක හොඳට තහවුරු කරලා හට ගැනීම සහ ආස්වාසි හට ගැනීම සහ ප්‍රස්වාසි වෙන හේතුවත් සහිත ධර්මයෙන් දැකලා ඊට පස්සේ හටගත්ත දේ නැති වෙලා යනතර බලනවා මුල දැකලා මැද දැකලා මැද දැකලා මැද මුල දෙක දැකලා මැද මුල අග කියන ගෙවා යන පැත්ත දැක්කට පස්සේ උන්වහන්සේ තේරුණා මෙවැනි ඇතිවීමක් නැත්නම් උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති කිසස අඤ්‍යතත් පඤ්ඤායති කියන ධර්මයට යට නොවෙන මොනම දෙයක්වත් මේ ලෝකේ නැහැ. උපාදයක් පැනෙනවා නම් ඒකේ විපරිණාමයක් පැනෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඒක වැයක් කියනවා. අපි මේ බය වෙන්නේ අපි මේ මානසික පීඩා ගන්නේ අසහනයටපත් වෙන්නේ උපාදේ පමණක් බැලුවොත් තමයි. ඒ වෙලාවේ හරි බයක් නැත්නම් මට ආසාවක් පහළ වෙනවා. ඉතින් මේ වැය වෙන පැත්ත බලන්නේ අපි දුර්බල දුර්මංගලයක් අවාසනාවක් විදිහට කල්පනා කරන නිසා අපිට ගැම්මක් නැහැ, ධෛර්යයක් නැහැ, දෙයක නැති වෙන පැත්ත බලන්න. නමුත් සරෝජනසේ දීලා ඇති වෙන පැත්ත බලන්න උගන්නලා ඇති වෙන පැත්තයි මැදයි බලලා අග බලන කතා කරනවා. ඒ නිසා පච්චේ පරිකා ඥානය කියලා නාම රූප පරිච්ඡේ ඥානය කියලා කියන්නේ මැද බලන. ගොරෝසු වෙච්ච ආශාසය බලන. පච්චිපරික ඥානය කියලා කියන්නේ ඒක හට ගන්නා පැත්තයි මැදයි. සම්මසර ඥානය කියලා කියන්නේ මැදයි, මුලයි, අගයි තුනම ගන්න. ඉතින් මේකේ කලාවක් තියෙනවා. අපිට අල්ලන්න පුළුවන් නුගුරු මනසට නුදු බාහන නොකර මනසට ගොරෝසු මැද පමණයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක අල්ලලා ඒක හොඳට දැපෙන දමාගෙන ආම්බම් කරන කීකරු කරගෙන කොහේ ඉඳලාදයි මේක එන්නේ කියලා සහේතුපත්‍ය බලන්න කියනවා. සංස්කාරයෙන් නම් අවිද්‍යාව තියෙනවා. ඊට පස්සේ ලාවට පටන් ගන්න ආශ්වාසය ඇවිල්ලා ගොරසුනට පස්සේ මුල අග මුලයි මැදයි දැක්කට පස්සේ ඒකේ අග පැත්ත මෙතෙක් කල් අපි නොදකින්න පටන් කියලා හිතියට මෙතන තමයි සත්‍යය තියෙන්නේ මෙතන තමයි නිරෝධය තියෙන්නේ කියලා ගෙවන් කරන වැත්ත බලන්න පුරුදු වුණාට පස්සේ හැම ධර්මයක්ම ගෙවන් කිරීමේදී නිවනක් ඉතුරු කරනවා. නමුත් අපි හිත පුරුදු කරලා තියෙන්නේ හට ගන්න පැත්ත බලන්න නිසා අපිට අර ගෙවම් කරන පැත්ත බැලීම නුහුරු වෙලා තියෙනවා. ඒ නිසා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා වගේම යම් තැනක අවිද්‍යාව නැති වුණා නම් සංස්කරණය සකස් කිරීම නව නිර්මාණ සියල්ලම නැති වෙලා ගිහිල්ලා ඒකෙන් විශාල ආනිසංසයක් ලැබෙනවා හොඳට පිටට වද්දා ගන්න පුළුවන් නව නිර්මාණ අවශ්‍ය වෙන්නේ ප්‍රගතියක් අවශ්‍ය වෙන්නේ මේ දැන් මොහොත හොඳ නැත්තම් නේ දැන් මොහොත හොඳ නම් පිළිච්ච එකක් නම් සන්තුෂ්ටි කර එකක් නම් සම්පත්‍ති කර එකක් නම් අපිට මොකට එනව නිර්මාණ. ඒක නිසා හුද්දට මතක් වෙනවා හැම නව නිර්මාණයක්ම හැම ප්‍රගතිශීලයක්ම වර්තමාන මොහොතට කරන නිග්‍රහයක් සහ ද්වේෂයක්. වර්තමාන මොහොත දැන් අංග සම්පූර්ණ පිළිලා තියෙන්නේ ඊගාවටත් එන්නේ මේ જાතිම එකක්මයි මොන જાතිමත් ඔක වෙනස් වෙන නිසා අලුතෙන් හදන්න ගිහිලා වර්තමාන මොහොත පාගගෙන අනාගත දසුන් හදනවට වැඩිය ඒ එළඹ සිටි තියෙන චිත්තක්ෂණේ වටිනාකම. එන්නත ඒකට එළඹ සිටීම අප්‍රමාද වීම තුලින් වේද පටන් අර ගන්නවා ලෝකව්‍යාපී යම්තාක් ලෝකායත ධර්ම තියෙනවා නම් දැනුම තියෙනවා නම් ශිල්ප තියෙනවා ඒ සේරගෙම කියන්නේ වර්තමාන මොහොතේ කරන බලය. හැබැයි ඒක හරිම නිර්මාණශීලී. වර්තමාන මොහොතේ කරන වෛරයක් වශයෙන් නෙමෙයි අපි පෙන්වන්නේ. ඊගාව චිත්තක්ෂණය හැම වෙන සැපක් විදියට. හැබැයි ඒකේ කේනේ දැන් දැන් සතුටින් නැහැ කියන්නේ. මොන බුදුරජාණන් කියනවා නාගතේ කියලා කියන්නේ හීනයක් පමණයි තාම පත්වෙච්ච නැති එකක්. ඒ එන්න තියෙන හීන වෙනුවෙන් මේ ලද චිත්තක්ෂණයට වෛර කරගෙන, ද්වේෂ කරගෙන කෙලෙසන එක ඒක තමයි අවිද්‍යාව. මේක අපිට පේනවා මහ විශාල අමාරු ගම්භීර ධර්මයක් කියලා. ඒත් හරි ලේසියට උත්තර දෙන්න තරම් පුළුවන් තරම් තමයි අපේම අවුරුදු 5 6 වෙච්ච පුංචි කාලේ ගැන හිතන්නේ. අපිට අතීතයක් අනාගතයක් මොකුත් නැහැ කියලා ජොලියේ හිටියා. අපිට එදා හෙළුව තේරුනේ නැහැ. ඥාන පිරිමකම තේරුනේ නැහැ. හොඳ නරක තේරුනේ නැහැ. අපි සතුටින් හිටියා විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාත් අපි දිහා බල සතුටුයි. ඒ මොකද අපි ළඟ අර මහාන්‍යයක් නැහැ, තණ්හාවක් නැහැ, මොකුත් නැහැ. ඒ චිත්තක්ෂණේ අපිට කුරුමිනියෙක් දැක්කත් අපි මලක් දැක්කත් හැමදේම අලුත්. හැමදේම පිරිච්ච ගතියක් තියෙනවා. දැන් තමයි මේ අපි දිනු වෙන දිනු වෙන ඉගෙන ගන්න ඉගෙන ගන්න. සල්ලි හම්බ වෙන්න හම්බ වෙන්න කවදාකවත් සන්තෝෂ කරන්න බැරි මකරේ බාරපත් වෙනවා. දුණු වතුර බොන්නා වගේ කණ්ඩ කණ්ඩ තව කණ්ඩමයි හිතේ. හැන්දාවරුවේ චීස් කෑවට කමන්නද කියලා අහනවා. හැන්දාවරුවේ මුතර පළන් කෑවට කමන්නද කියලා අහනවා. හැන්දාවරුවේ අරක කමන්නද කොහෙන් හරි කමන්නේ කන්න බලන්න. මේ මොකද කරන්නේ මේ මේ සංසාරේ හැටි ඕක තමයි. ඒ නිසා හොඳටම කල්පනා අපේ සෑම ඥානයක්ම පාවිච්චි කරන්නේ ජල බඩ මොකක්ද ඒක කියන්නේ මේ කාණ්ඩක සූත්‍රය කියලා අපිට කියන්නේ. <laughs> කෑමටම තමයි. ඒක හතර જાතියක් තියෙනවානේ. මේ කපලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, විඥාන ආහාර කියලා ඔය හතරෙන් කොහෙන් ඕකමයි ඥාන කියන්නේ. වෙන මොකක්වත් නැහැ. ඒකෙන් සාර්ථක වුණා කියලා කියන්නේ කෑව තමයි. ඉතින් බුදුජානක කියනවා මේක තේරුම් අරගෙන අවිද්‍යාව සහාරව උපදී. ආහාර සහිතව උපදින ආහාර නොදී සිටීමෙන් අවිද්‍යාව කෙන්ච වෙලා කෙට් වෙලා හැල්ලෙනවා. එතකොට මේ සංස්කාර හැල්ලෙනවා. එතුණු මහත්තයාව ලොකු සංසගේ අන්දරේ පොතේ ලියලා තියෙනවා චත්‍ර කතාව ලියනකොට කියලා තියෙනවා මේ අපි ලොකු සංසගත කියලා ස්පිතාල කියන්නේලා තියෙනවා මේ අසනීප. එතකොට මෙහෙම පැවිදිලා හිටව අනිත් පුංචි නමකුත් බඩේ දැවිල්ලට ස්පිතාලෙ ගියා. ඉතින් ඒක දොස්තර මහත්තයා පරාක්‍රම මහත්තයා කියන්නේ නැහැ වෙන්නත් ඉඳී තියෙනවා. කිව්වලු හැන්දාවට මොනවද කන්න වෙන්නේ. ඉතින් පොඩි ආන්දරෝ කිව්වලු මේ ඒක අපිට කරන්න බෑ ලොකු ආම්තෝ එයා හැබැයි ඉන්නේ අහන්නේ. ඉතින් විතුණු මාතෙන් බොහොම විතුණු මාත කියන අතරම ඉතින් හොඳම බොහොම සූචකී කර ගෝලේ හොඳ කැපකාරයෙක් ඉතින් අර ආම්තුරුන්ගේ ඉල්ලීමයි ඒ කොසු දොස්තර මහත්තයාගේ වෛද්‍ය විද්‍යාත්මක කුල නිර්දේශයක් නේ. ඒචා ලොකු සංස්කෘත උපස්ථාන කළා කියන ස්වාමීන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේට තියෙන බේත් වල හැටියට පරිදවිල වැඩි වෙනවා. ඒ බේත් ගන්න වෙලාවේ මොනවාරි කන්න වෙනවා. ආහාර ටිකක් ගන්න වෙනවා. ඉතින් දොස්තර මහත්තයාට අහන පොඩි අහමුසුත් අහන ඔබ වහන්සේගේ තීන්දුව වෙලා තියෙන්නේ මොකද කියන්නේ? ආ පොඩි නමට කියන්නේ සංසාරේ කෑව ඇති කියලා කියන්නේ. ඔය සංසාරේ කෑව ඇති කියලා කියන්නේ. ඉතින් ඒක වළනකොට වෛද්‍ය විද්‍යාවට විරුද්ධව කතාවක්, පොඩි ආහඳුරක් අහිංසකවට විරුද්ධ කතාවක්, දෙතුන් මාතර තේරෙන්නේ නැති කතාවක්. මොකද ඒක බුදු ලොකු සාංශකේ ගුණයක් විදිහට පොතේ කියලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම කටක් කරලා කියන්න බෑනේ. ඒක වෙන්නේ කිසිම තේතක් නැති අනුකම්පාවක් නැති ඥානයක් නැති කතාවක්. හැබැයි එකක් කරතයි. Tamanට එක කරතයි. Tamanට අවශ්‍ය නම් මේ ආර්ය පරිශ්‍රණ වෙන්නේ ජීවිත පරිත්‍යාගය කළානේ කරතයි. එතෙන්ට යන්න ඒ ඒ කියන තැන යනකම් Tamanට ගැම්ම ගන්න තටන් ලබෑ. ශ්‍රද්ධාවෙන් බෑ. ඔය කියන විදිහට ධර්මතාව පෙළකින් ආවට පස්සේ තමයි තමයි තේරෙන පටන් අරගන්නේ මෙතෙක් කල් කෙරුවේ මේක සඳහා කාණ්ඩක සූත්‍ර හොයන එකයි. දැන් කරන්න තියෙන්නේ ගෙවම් කරන වැඩේ කරනවා කියන එකයි කරන්නේ. මේක නිසා කවදාකවත් ආගමක් වෙන්නම බෑ. මම පැහැදිලිව කියන ආගමක් වෙන්න බෑ. ඒක ධර්මයක්මයි. මම දැන් මෙතන විතරයි වැඩ කරන්නේ. මටත් හෙට පුළුවන් වේද කියන්න බෑ. මට වෙන තැනක කරන්න පුළුවන් වේද කියන්නත් බෑ. මේක කාලෙදික පතුරනක් බෑ. මගේ ගෝලයාට, මගේ අම්මට, මගේ තාත්තට කරන්නත් බෑ. එක තැනකදී කරත හැකි මේකනම් අවශ්‍ය කරන ශබ්ද සංඛාර සමතයක් නම් අවිද්‍යාවේ දුරවන් කිරීමක් නම් පරිේශන මට්ටමින් කරන්න වෙනවා දෙන්නේ නැහැ කිසිම චේතනාවක් පහළ කරන්න. කිසිම අනාගත සැලසුමක් පහළ කරන්න. කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව බුදු ධර්ම ගෞරවේ කටයුතු කරන ප්‍රතිඵල ලැබෙන්නේ ලැබිච්චාවයි නැති වෙන්නේ නැති වෙච්චාමයි ක්ෂය වීම බය වීම නිරෝධය පිණිස කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක අකාලිකයි කියලා බුදුහාම දේශනා කළා. කරනකොටම ප්‍රතිඵල. ඒ කියන්නේ අද විපාකට ඉල්ල හෙට ප්‍රතිඵල බලාපොරොත්තු කතාවක් නැහැ. ඒ තරමටම එතෙන් යනකොට ඒක ඉලෙක්ට්‍රික් ගතියකට එන්න පටන් අර ගන්නවා. මේ පරිත්‍ථසමුපාදේ කියන එක අටුවා වෙනම් කියලා කියනවා ගිය ආත්මයට අයිති වෙන්නේ අවිජ්ජා සංඛාර විඥාන මේ ආත්මෙදී මේ නාම රූප ඉදලා පටන් අරගෙන ජරා ජාති දක්වා යන එක තියෙනවා ජරා මේ උපාදාන භව දක්වා යනවා ඊට පස්සේ ඊගාවාත්මේ තමයි ජරා මරණ කියලා මේක ආත්ම තුනවර කරලා කතා කරනවා විපස්සනා කරලා බලනකොට මේ එකම චිත්තක්ෂණය ඇතුළත තව කෙනෙකුට කියන්න බැරි වුණාට ඊගාව දවසට ඒක අදාළ නැති වුණාට අත්දකින්න පුළුවන් ගතිය තමයි ධර්මයේ දෙන අකාලික ගතිය. එනිසා පරිච්ඡම්පද බොහෝ හොඳ මාතෘකාවක්. නමුත් ඒකේ ප්‍රායෝගික පැත්තයි වැදගත් වෙන්නේ මූලධර්ම පැත්ත නෙවෙයි. නිසා භාවනා කරගෙන යනකොට ආස්වාද ප්‍රසආචෝ වේවා අපේ පුරතන ප්‍රධානම අනුමාත්‍ය වීටි ඒක දෙන කාය සංස්කාර සමතේ යගෙම චිත්ත සංස්කාර සමතේ ඒක වේගන යනකොට කරන්න නම් බෑ ඒක වීගන යනකොට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරන සලසලා සකස් කරලා නිචපතා කිරීමෙන් අනුග්‍රහ කරන්න පුළුවන් වෙනවා ඒක කවුරුත් කියලා හරියන්නේ නැහැ. ඒ වෙලාවෙදිම තමයි තේරෙන්නේ. නිසා අද ධර්ම දේශනාවල ලැබිච්ච කරුණු තමයි මේ සක්කච්ඡ ක්‍රියාව, සප්පාය ක්‍රියාව, සාතච්ඡ ක්‍රියාව සම්පාදනය කරලා ධෛර්යයෙන් ඉදිරියට ඉදිරියට යන්න හේතුවක් ඵලයක් වීර්යයක් වඩපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අත කරනවා. සිය දිනාටම සනසිමුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් අපි සඳහන් කාමාරය වෙලාව දීලා තිබුණේ කාමාරට වැඩි වගේ අරගෙන කියනවා අපි නැවතත් අතට කීයේ ඇසිටින් ඇති ඔව් දැන් පහයි අතිය අපි එතකොට විනාඩි 45ක 50කට අතර කාලයක් අතර නැවත සක්පනක් කරලා එකතු වෙනවා පරියන්කයක් සඳහා. දැන් කිරි දිනාටම පෙරවන් සාරදිනවා.